අවසරයි ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 124 භාවනා වැඩ පිළිවෙලේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අද සම්මත වර්ෂයෙන් බලනකොට 2016 අගෝස්තු මාසේ 7 වෙනිදා 8 වෙනිදානේ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 කතංච මහා නාම අරිය ශාවකෝ සීල සම්පන්නෝ හෝති ඉද මහා නාම අරිය ශාවකෝ සීලවා හෝති පාතිමොක්ක සංවර සංගතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සා විනෝ සමාදාය සික්ඛත සික්ඛාපදේසු තීති ගරු කටයුතු ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ විදියට පූර්ණ කාලීනව නැත්නම් නේවාසිකව භාවනාව කියලා ගත කරන වෙලාව තව තවත් අගේ වැඩි කර ගැනීම සඳහා නැත්නම් ඒකේ බලාපොරොත්තු වෙන කෘත්‍ය සම්පාදනයේ හරහා සම්පාදනයේ සඳහා අපි විවිධාකාරින් ඒකට අනුග්‍රහ කළ යුතු වෙනවා මේ මැරමුලුවට ආව පමණින් වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපේ සරුවච්චන් වහන්සේ මේ සඳහා ගොඩාක්කල් පරිේෂණ කරලා අපේ සාමාන්‍ය ස්වරූපයෙන් කියනවා නම් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලා ඒ වගේ තමන් කරපු දේ කොයි කොයි දේවල්ද පරෝජන උනේ කොයි කොයි දේවල්ද පරෝජන නොඋනේ කියලා සර්වඥතා ඥාණයෙන් පෙරලා සලකා බලලා අපි වාගේ විනීය ජනතාව වෙනුවෙන් කළ යුතු කාරණා පහක් අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒවට ਸਰුවචනසේ දීලා තියෙන වචනේ අනුග්‍රහිත අපි ඒකට සාමාන්‍ය සිංහලෙන් අනුග්‍රහ කරනවායි කියලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්න ඥාණයෙන් අපි ඒවා සප්පාය කරනු සැප කරනු එලවලා දෙනවා. ගහක් වවනකොට පොහොර ටික වතුර ටික හුළඟ කප්පාදු කිරීම වගේ දේවල් කර දෙන්න වාගේ. ඉතින් ඒ අනුග්‍රහණව බලනකොට මේ සූත්‍රෙත් අපිට ඒවා හම්බ වෙනවා. නමුත් මේ සූත්‍රය ඉදිරිපත් කරගන්න අපිට පාර පෑදුනේ කොහොමද කියන්නේ මම මේ අනුග්‍රහ කියන වචනේ ඉදිරියට ගත්තේ. ඒගේ අනුග්‍රහ පහක් නැත්නම් පහකින් අපි සාමූහිකව සහ පෞද්ගලිකව මේ පිළිටඳ වෙනවා. ඒකේ පළවෙනිම පිළිටන කාරණාව මේ සූත්‍රය දවසට කන්නත් එන්නේ ඒ කාරණාම ඒක අහම්බයක් සිල්වන්ත වෙන එක නැත්නම් සීලයක පිළිටන එක. ඒකෙන් තමයි අපි සාමාන්‍ය කාමක ජනතාවගෙන් වෙන් වෙලා සීතල ගතියකට හික්මිච්ච ගතියකට සීලවන්ත ගතියකටපත් වෙන්නේ. ඉතින් ඒ සිල්වත් වීම තමයි අපි මේ වැඩමුළුවේ ආරම්භය කියලා පටන් ගන්න. එතනින් එහාට අපි අලුත් જાතියක් අපේ හිත අලුත් කරගන්න අපි හේතුවක් කරගන්නවා අපි ඉස්සර ඉන්නා වගේ නෙවෙයි අලුත් වෙනවයි කියලා. මේ සිවුරැඳගත් ඇත්තන් දෙක එච්චර ලොකු වෙනසක් නැහැ. ඔය ගීයත්ත පැත්තෙන් බලනකොට අපි අටසිල් සමාදානයකින් අපි අලුත් අවතුම් පැවතුම් ටිකක් හිතර ගන්න. ඊගාවට අපි සාකච්ඡා අනුග්‍රහිතය කියලා දවල් 1 2 කාලය කරා වගේ අපිට ඇතිවෙච්ච ප්‍රශ්න එකිනෙකා සාකච්ඡා කර ගැනීමක් කරනවා. ඒක බුද්ධ ශාසනික විතරයි තියෙන්නේ. වෙන කිසිම තැනක සුද්ධ ලියවිල්ල ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. ප්‍රශ්න කෙරුවොත් ගල් ගහලා මරන්න ඕනේ. මේ දේව වචනේ ප්‍රශ්න කෙරුවොත් ආය මොකක්වත්ම නැහැ මරන්න ඕනේ. ඒක විශාලම නිග්‍රහය නම සරුවචනංශයේ දේශනා කළ තියෙනවා ප්‍රශ්න කරන්න තෝ මොනම දෙයක්වත් බාර ගන්න එපයි. ඒකයි අපි මේ සරුවචනංශයේ විශේෂයක් දකින්නේ. දැන් නම් ඔතන මෙතන සාකච්ඡා යাদি තියෙනවා. නමුත් Taman මේ කියන දේ ගැටලා බලලා සාකච්ඡා කරලා ආකාර පරිවිතක්කයට දාලා විපස්සනා ණය විපස්සනාට දාලා සලකා බලන්න කියන්නේ මේ ਸਰවචනanse කියන කාරණාව ਸਰවචනanse විතරක් වැටෙන අන්තර වැටෙන දෙයක් නෙවෙන නිසා ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒකයි අපි මේ වැඩමුළුවේදී කමඨාන් සුද්ධ කිරීම ධර්ම සාකච්ඡා කරන්නේ. තුන්වෙනි එක තමයි අපි මේ කරන්න හදන සුතානුග්‍රහිතය කියලා. අපි දන්නා වූ කරුණු සුතමේ ඥානයේ පොතේ දැනුම වැඩි කර ගැනීම සඳහා අපි ධර්ම කරුණු වලට අලුතෙන් හිත යොදනවා. භාවනා වැඩමුළුව යටතේ අපි බණක් අහනවා කියන එකයි මේ සිංහල අදහස. ඒකට සුතය කියලා කියන්නේ බහුසුත භාවයේ සඳහා එහෙම නැත්නම් පොතේ දැනුම වැඩි කර ගැනීම සඳහා අපි මේ පැය ගන්නවා. හැම දවසෙම පැයක් කියලා කියන්නේ ඒක විශාල සැලකිල්ලක්. අනුග්‍රහයක් කැපකිරීමක්. ඉතින් මේ වැඩමුළුව සඳහා අපිට නාම යෝජනා ඉදිරිපත් වෙලා තිබුණා මේ සීක සූත්‍රය සීක පටිපදා සූත්‍රය අපි ඉදිරියට තියාගමු කියලා. ඒක මේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් සූත්‍රයක්. ඉතින් මේ සීක සූත්‍රය මතක තියාගන්න ඕනේ අපි සීක ප්‍රතිපදාව මේ භාවනා වැඩමුළුවේ දේශනා මාලාවට මුල් වෙන බව. ඒ කියන්නේ තුන්වෙනි අනුග්‍රහය සඳහා අපි ගත්තේ සරුවච්ච දේශිත සූත්‍රයක් නැත්නම් ශ්‍රීමුක පාඨයක් ඒක මෑත අවුරුදු 30ක 40ක විතර ඇතුළත ලංකාවේ ඇති වෙච්ච සම්ප්‍රදායක් මෙතෙක් කල් කවදාකවත් ඊට ඉස්සලා මේ සූත්‍රය සාකච්ඡා කරන්න අරගෙන නැහැ අපි aran තියෙන්නේ එක්කෝ ජාතක කතාවක් එහෙම නැත්නම් ධම්මපදේ කතාවක් එහෙම නැත්නම් සංග්‍රහ පොත් මේ සූත්‍ර මේ විදිහට සාකච්ඡා කරන්න පැමිණීම අපි මේ ලෝකෙට එන්න හේතුණා වගේම පස්මහ බැලුම් බලලා ආපු කාරණාවක් වගේ. අපේ අම්මලට තාත්තලට මේක හම්බුන්නේ නැහැ. ඒගොල්ලෝ එනකොට හරියට මහන්සි වුණා බුද්ධ ශාස්ත්‍රෙ මෙතෙන්න ගණ්ඩ කවදාකවත් සූත්‍රකින් බණක් අහන්න හම්බෙන්නේ නැතුව මැරලා ගියා. ඒ මොකද ඒ කාලේ බණත් ඇහුවා නමුත් කවදාකවත් මෙහෙම වුණේ නැහැ. නමුත් දැන් අද බලන්න අද වෙනකොට අපේ මේ පෙරකල පිනක විපා ආනිසංස වාරයක් අපිට සූත්‍ර කතා කරන්න පුළුවන් සූත්‍ර සාකච්ඡා කරන්න පුළුවන් සූත්‍ර වලට කෙලිම යන්න පුළුවන් මේක මේ කාලය ඇතුළේ මේ සංනිවේදන ක්‍රම විද්‍යුත් ක්‍රම නිසත්ත්‍චි ලාභයක් කෙසේ නමුත් හැම රටකම බෞද්ධ රටකම මේක වෙලා තියෙනවා. ඒ අනුව අපි මේ ගත්තේ ශ්‍රීමුක පාඨයක් ශ්‍රීමුක දේශනාවක්. මේ තුනෙන් අංග සම්පූර්ණ වෙච්ච කෙනෙකුට තමයි සමාධි අනුග්‍රහිතේ ප්‍රඥා අනුග්‍රහිතේ කරන්න පුළුවන්. සමත විපස්සනා කරන්න නම් සීලෙක පිළිටන්න ඕනේ. බණ අහන්න ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. එතකොට ඒ අනුව අපි සීලෙක පිළිටනවා, බණ අහනවා, අපි ධර්ම සාකච්ඡා කරනවා, මන භාවනා කරේ නැත්තම් ඒත් අපිට ඉස්සරහට යන්න බෑ. මේ මෑත කාලේ හරියට කට්ටිය කියනවා බණ අහපුවම සෝවන් වෙනවා බණ අහපුවම ඒ ඔක්කොම ලැබෙනවයි කියන කතාවකුත් තියෙන එක බොරුත් නෙවෙයි. නමුත් මේ අනුග්‍රහිතේදී සමත අනුග්‍රහිතේ කළ යුත්තක්. සමත භාවනා වැඩිම කළ යුත්තක්. අපි පුද්ගලිකවත් පොදුවෙත් ඒ වගේම විපස්සනා අනුග්‍රහිතේ ඉතින් සර්වචනංශ මේ කියලා තියෙන එකෙන් පේනවා. ඒකට සුදුසුකම් තියෙන්න ඕනේ. සුදුසුකම් තියෙන කෙනා ඒ සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත කරනවා. ඉතින් ඒක තමයි අපි මේ සක්මන් භාවනා, පරයන්ක භාවනා දාලා තියෙන්නේ. ඉතින් දැන් මේ සූත්‍රයේ තියෙන විශේෂය තමයි මේ සීක ප්‍රතිපදා කියලා කියන්නේ නිවන් දැකපු ඇත්තන්ට දීලා තියෙන ප්‍රතිපදා. ඔය ඒකට අලුතෙන් ආපු කටියට හිත කඩා වැටෙනවා මේ අපි අන්තං වැඩේ පටන් ගන්නකොටම ඔන්න ගිනියන්න හදනවා ඉහළ මාලෙට ලොකු දේවල් වලට කියලා. එතකොට හිත නරක වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක පැත්තකින් බලනකොට ඒක තෝරාගත්ත සූත්‍රයක් නිසා අපි මටම වග වෙන්න බෑ. තෝරපු ඇත්තොත් ඒකට වග වෙන්න ඕනේ. කෙසේ නමුත් මම උත්සාහ කරනවා පුළුවන් තරම් ඒක සීක தත්වයටපත් වෙච්ච නැති අසෘතවත් පෘ탁ජන මට්ටමේ ඉන්න කෙනෙකුටත් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ඒක මේ යම් යම් ප්‍රමාණ වලින් තම තමන්ගේ ධර්ම කොටස දිනු කරගත්ත ඇත්තඳ මේ දෙන උපමාන අනුව මේ මිනුන් දඬු අනුව තමන් කොච්චරක් ඉදිරියට ගිහිල්ලා තියෙනවද කියන එකත් බලා ගන්න. ඒක ඒක ධෛර්යයක් හිතකට ධෛර්යයක් ආඩම්බරයටත් ධෛර්යයක් අටපූචානකටත් ධෛර්යයක් තමයි. නමුත් දැනගෙන ඉන්න එක හරි ලාභයි මොකද සජීවී ශාසනයක වැඩ කරනකොට ඒක මේ මතුබුදු වෙන මෛත්‍රී බුදු ආමර දකින්න කරන වැඩක් නෙමෙයි මේ ජීවිතේදීම අපි මෙච්චරක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා යමින් ඉන්නවා ඉදිරි ටික මේ විදිහට යන්න ඕන කියලා දැනගන්න නම් අපි පහු කර හැතැම්ම කණු ගන්න දැනගන්න ඕනේ ඉන්නේ කීවෙනි හැතැම්ම කණුද කියලා දැනගන්න ඕනේ තව හැතැම්ම කණු කීයක් තියෙනවද කියලා දැනගන්න ඕනේ ඒක යම් ප්‍රමාණයකට භාවනා වේදිනු කරපු එකනාට සමතේ විපස්සනාවෙන් ඒක ලොකු ධෛර්යයක් ඒක කළ යුත්තක්. ඉතින් ඒක නිසා මේ අනුග්‍රහිත පහෙන් තුන්වෙනි අනුග්‍රහිතේට කරන සත්කාරයක් තමයි මේ බණ අහනවා බණ කියනවා කියන එක ඒක සුත අනුග්‍රහිතේට. දැන් මේ පූර්ිකාවෙන් පස්සේ අපි මේ සූත්‍රයට හිත යොදමු. මේක සිද්ධ වෙලා තියෙන්නේ කපිල වස්තුවේ සරුවච්චන් ආංශික උපංගමේ. සරුවච්චන් ආංශේ ශාක්‍ය වංශය ඉපදුනාට පස්සේ ඒ ශාක්‍ය වංශ කුලගෙවල් වල විශාල වෙනසකට හේතු හැම කෙනෙක්ම හැම කුලයක්ම නැත්නම් පවුලක්ම හිතාගත්ත අඩු ගානේ පවුලෙන් එක්කෙනෙක් පැවිදි වෙන්න ඕනේ මේ ਸਰවචනසේ කරගෙන යන වැඩේට ධෛර්යය පිණිස කියලා. ඒ නිසා හැම පවුලෙම අය දරුවෙක් පූජා කරන මට්ටමට අවිල්ලා තිබ්බා. ඒ අනුව ඔය පාලි මහරතන වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ රාහුල පුංචාම්දුරෝ ඒ ඔක්කොම පැවිදි වුණා. ඒ කටයුතු කරන වෙලාවක ඒගොල්ලෝ මේ ප්‍රජාශාලාවක් හැදුවා. කට්ටිය මේ කපිල වස්තුවේ. හදලා සරුවචනන්ස මතක් කරා මේක මේ ප්‍රජාශාලාවේ නැත්නම් මේ සාකච්ඡා ශාලාවේ සම්මන්ත්‍රණ ශාලාවේ විවෘත කිරීම සඳහා ਸਰවචනාංශික අනුග්‍රහ ලබා දෙන්නේ කියලා. ඉතින් ඒක ਸਰවචනාංශය ඉවසා වැදෑරුවා. එම කියන්නේ ප්‍රතික්ෂේප කළේ නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ ගිහිල්ලා පොළොව හොඳට පිරිසුදු කරලා ඇතිරිඩි දාලා පහම්පත්තු කරලා වතුර පනවලා ඔක්කොම ලැහැත්ති කරලා කියලා කිව්ව අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අපි පොළොව සෝදානම් කරා ඇතිරිඩි එළුවා පහම් දැල්ලුවා වතුර බොන වතුර පය හොදන වතුර සකස් කරා. ඉතින් සරුවච්චන් ආංශයට වේලාව නැකත හරි වෙච්ච වේලාවක වඩින්නේ කියලා. ඉතින් සරුවච්චන් ඒ වේලාව ගියාට පස්සේ ඒ බොහොම ලස්සන විස්තරයක් තියෙනවා කැමති කෙනෙක් ඒ සූත්‍රය කියවන්න පුළුවන්. සරුවච්චන් ආංශය ගිහිල්ලා නැගිනහිර දිශාවේ ආසනයක් ගත්තා බටහිර දිශාව බලාගෙන. ඒතර සංඝයා ගිහිල්ලා බටහිර දිශාවේ ආසනයක් ගත්තා සරුවච්චන් ආංශයට මුණ දීලා. ඊට පස්සේ ශාක්‍ය වංශිකයෝ ඇවිල්ලා ਸਰවඥාන්සේට පිටිපස්සෙන් වාඩි වුණා. මේ සංඝයාගේ මූණ දිහා බලාගෙන ਸਰවඥාන්සේ පෙරපුරෝ තියාගෙන මේ ඔක්කොම ඒක නිකන් මේ ග්‍රහය රැස් වෙනවා වගේ එතන මේ සම්මන්ත්‍රණ ශාලාවක කලින් ආසන වෙන් කරලා කට්ටිය ඇවිල්ලා වාඩුණා වගේ වාඩුණාට පස්සේ ਸਰවඥන් <clears throat> වහන්සේ ඒ මෙතන ඉන්න ගුඟ දෙනෙක් දැන් බෞද්ධ ආගම දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ චාරිත්‍ර වාරිත්‍ර දන්නේ නැහැ බුද්ධ ආගමක් නැහැ. මේගොල්ලෝ ඔක්කොම ඒවකට බැමිනිච්ච බ්‍රාහ්මණ ආගමෙන් තමයි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට බණක් කියනකොට සරුවඥාන්සික තියෙන චාරිත්‍රයක් අලුතෙන්ම පටන් ගත්ත කෙනෙකුට මේ පියවර හතරකින් ඒ කෙනාට පොඩි යාගේ සංසාර ගමන ඇඳලා දක්වන දැක්විල්ලක් තියෙනවා. සන්දස්සති සමාදපේති සමුත්තේජේසි සම්පහන්සේති කියලා වචන හතරකින් විස්තර කරනවා. ඒ බොහොම දාර්ශනිකව හරි කැමැති මේ ਸਰුවචනාංශේ නවකයෙක් Taman ඉදිරියටපත් වුණාට පස්සේ ඒ නවකයාට මේ මේ ගැඹුරු ධර්මය කියලා දෙන හැටි පියවර හතරකින් ਸਰුවචනාංශේ ඉස්සල්ලාම වෙලා ගන්නවා ඒ කෙනාට මතක් කරලා දෙන්න සම්දර්ශනය කළ පෙන්ලා ඔබ සංසාර කරපු විශාල පිනක් නිසා බුදුන් ඉදිරියටපත් වුණා කියන මේ පත්වෙච්ච කෙනා දන්නේ මේ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ කියලා ඒ කෙනාට එයක් පෙන්ලා දෙනවා සම්දර්ශනය කරලා පෙන්නනවා කලකිනේ බුදු කෙනකින් උපදින්නේ. කලකිනේ මිනිසත් බව ලැබගන්නේ. ඊට පස්සේ ලැබුවට පස්සෙත් මේ බුදු කෙනෙක් කියලා දන්නේ කීයෙන් කී දෙනා. බුදු කෙනෙක් දන්නවා තව බුදු කෙනෙක් වෙන මොන යකෙක්වත් දන්නේ නැහැ. මොකද අපිට අන්දලා දීලා තියෙන බුදුහාමුදුරගේ රූපේ බුදුහාමුදුර ගාව නැහැ. ඒ නිසා උගෝ දෙනෙක් කැමති ඇති මෛත්‍රී බුදුහාමුදුර දකින්න. ගේ ඉස්සරහට ආවට පස්සේ එලවන්න ඉඩ තියෙනවා. මොකද අපි බලාගෙන ඉන්න බුදුහාමුදුරුවෝ නෙවෙයිනේ වඩින්නේ. වඩින්නේ සාමාන්‍ය මිනිස්සෙක්. මොනම එකනවත් අඳුරන්න බෑ. ඒ නිසා බෞද්ධයා කාලා තියෙන කෑමන නාලා තියෙන නෑමන දිහා බලනකොට සුද්ධ කරන්න බැරි නෑමනක් නාලා තියෙනවා. කිසිම කෙනෙකුට මොනම තාලකින්වත් බෑ බුදු කෙනෙක් දැක්කොත් අඳුර ගන්න. ඒකට ඉතින් බුදු ගුණ ටික දකින්න ඕන. බුදු ගුණ දන්නේ නැතුව අපි හිතියොත් එම නෑ නෑ බුදුන්සේ 18 රියන් රැස් වී දෙනවා කටින් මානෙල් මල් සුවඳ එනවා ඇස් දෙක මේ ඔක්කොම බයිලා මං හිතනවා පැහැදිලිවම බුදු කෙනෙක් આવොත් අඳුරන්නෙම නැති જાත් තමයි බෞද්ධයා මොකද ඒ තරම්ම මේක දේවත්වයටපත් කරලා එහෙම නැත්නම් විශාල වෙනසක් ඇති කරන අම්බෝ එහෙම වෙන්න බෑ කියන්නේ නෝ ඒ නිසා Taman ඉදිරියට කවුරුට ආව ගමන් සම්දර්ශනය කරලා පෙන්නනවා කොච්චර දුර්ලභ දෙයක්ද දැන් මේ බුදුන් ඉදිරියටපත් වීම කියන එක. ඉතින් මේ මනුස්සයා කට අරගෙන අහගෙන හිටියට එයා මේ පත් වීම සමාදන් වෙන්නත් ඉඩ තියෙනව නොවෙන්නත් ඉඩ තියෙනවා. අනේ කොච්චර දෙයක්ද බුදු කෙනෙක් හම්බෙච්ච එක කියන එකපත් උනාට යාම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. යාම වෙන්නේ වඳිනවත් ඇති ඒ ක්‍රම තුනක් තියෙනවා සරුවචන්සේ දැක්කහම සමහර වෙලාව පසඟ පිටිල වඳිනවා. සමහර වෙලාවෙ එක දණක් විම තියලා අනෙක් දණට අත තියලා ස්වාමීන් වහන්සේ මම අසවල් ගෝත්‍රය අසවලයි කියලා ඊට පස්සේ පස්සෙන් හිට ගන්නවා. ඊට පස්සේ කට්ටියක් කියන ඈත තීම වැඳලා දුරතෝ නමස්සාමි කියලා තියෙන. ෂේප් වෙන්න පිටිපස්සෙම වාඩි වෙනවා. මේ එක එක සත්තු එක එක මිනිස්සු. ඉතින් මේ මිනිස්සු කොහොම ආවද වුණත් බුදුජනසයේ සම්දාසනය කළා පෙන්නනවා. ඉමසතර නොපෙනෙන්න දැන් Taman ඉන්නේ බුදු කෙනෙක් ඉස්සරහට කියලා. ඒක කරන්නේ හරීම සුන්දර ක්‍රමයකට. මේ කාඩ් එක පෙන්ලා මේ මමයි මෙන්න ඩිග්‍රී එක මේ BSc MSc ඒ කතා නෙවෙයි කරන්නේ. ඔය පුක්කු සාති රජුරු හම්බෙච්චාම පුරුෂාංශේ පාවිච්චි කරපු ක්‍රමේ. එක ගේ ඉඳ ගමන් නිකන් අහනවා මේ මොකද වැවිදුනේ කියලා. මම පැවිදිනේ සාක්‍ය කුලෙන් පැවිදිලා ආපු ගෞතම සරුවච්චන් ආශ්‍රය වෙනුවේ. ආ බොහොම හොඳයි. දැකලා තියෙනවද? හ්ම්. බනහලා තියෙනවද? හ්ම්. දැන් මේ වෙන පැවිදි වෙලා ඉතින් සරුවචනන්සේ කතා කරනවා අපි නිකන් ඉලිවෙනකන් ඉන්න නිසා මම බණ ටිකක් කියන්නද කියලා. අර මනුස්සයා දන්නේ මේ කවුද කතා කරන්නේ. පහන්තර වෙනකොට තමයි දන්නේ මචං කියලා කතා කරුවට බුදුහාමුදුරණ කතා කළා තියෙන්නේ. ඒ ඒ ක්‍රමේ මනුස්සයාගේ හිතේ අරගන්න ක්‍රමේ කිසිසේත්ම ඔයගොල්ලෝ හිතුවට මේ මැජික් පෙන්නලාවත් ඉද්ධි ප්‍රාතිහාර්ය පාලවත් මේ අත දික් කළ සුභාසින්සන දීලවත් නෙවෙයි. ඊමණට තේරෙන තර්කේ හරහා යන්නේ. කවදාකවත් කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුදුරජාණන්සේ එතන එතන උපයන්නේ. කිසි කෙනකින් අපේක්ෂා කරන්න ඈත ඉල්ල මට වැඳගෙන එන්න ඕනේ. මොකක්වත් නැහැ. ආන්නේ සම්දස්සනය බුදුරජාණන්සේ හිතාගන්න සමන් වහන්සේ විසින් වෙන කෙනෙකුට හඳුන්වා දෙන හැටි. ඊට පස්සේ මේ මිනිස්සයා සමාදන් නොවුනොත් ඒක බුදුහාමුදුරන්ගේ දෝෂයටයි බුදුහාමුදුරෝ ගන්නේ. ඒ තරම් පාරමිතා පිරුවා. සාරා සංඛ්‍ය කල්පලක්ෂය පාරමිතා පෙරුවා මාව අදහන් නැති මිනිසෙක් එනවා. හැබැයි ඒ මිනිස්යාට පින තියෙනවා නම් හෝ ඒ මිනිසයා අදහන තැනට ගන්න බුදුහාමුදුරුවෝ ගාව තමයි උපක්‍රම තියෙන්නේ. ඒ මිනිසා දන්නේ නැහැ. ඒක නිසා සන්දස්සේති සමාදපේති සමාදම් කරනවා දැන් උඹ ඔක්කොමත් හරි මේ බුදුන් ඉදිරියට ආපි බවට සාදු කියාපන් සමාදම් වෙයන් එතකොට මේ යාළඟ තියෙන ගුණයක් මේ පෙන්වන්නේ. මේ අලුතෙන් දීපු දෙයක්වත් ආරූඪ කරපු දෙයක්වත් නෙවෙයි ඊට පස්සේ කතා කරලා තියෙනවා. ඒකට <clears throat> ලොකු සතුටක් එනවයි කියලා හිතමු අනේ මේ බුදු කෙනෙක් මම දැක්කා. හරි කියලා. මොකද වැඩේ හමාර නෑනේ. ඊට පස්සේ කියනවා දැන් ඉඳලා උඹට තියෙන මෙච්චර වැඩ කොටසක් සමුත්තේජනය කරනවා. මේ මේ වැඩ ටික මීට පස්සේ පරිතද කරගන්න වෙනවා. මීට පස්සේ මේ මේ ශික්ෂාපද ගන්න වෙනවා. මේ මේ වැඩ කරන්න වෙනවා කියලා ඒ කෙනාට බුදුජානසී තාමත් මෙයා ඉන්න තැනේ හැටියට ඊ ගාවට කළ යුතු පියවරක් දෙකක් කියලා දෙනකොට අර මනුස්සයාට ඉතින් ඉතින් කල්පනා වෙනවනේ. අනේ මට මේ පූර්ණ කාර්යමක් කරගන්න පුළුවන් වෙයිද? මට මේක පින තියනවාද? මට අවස්ථාව ලැබෙයිද කියලා එයා කෘත්‍ය භාර දුරකම දැනගත්තට පස්සේ පස්ස ගන්න ගතියක් එනවා. ඕනම කෙනෙකුට වෙනවා. ඊට පස්සේ සම්පහන්සනය කරනවා පිට තට්ටු කරලා කියනවා ඔහොම තමයි මාත් කරේ. ওই දෙයන් සුදුසුකම් කවදාකවත් ලැබෙන්නේ දැන් මේ වෙච්ච එක වැඩ අරන මීට ඉදිරියට යන්න තියෙන වැඩ කටයුතු කරමු කියලා සන්දස්සේති සමුත් සමාදපේති සමුත්තේජේසි සම්පහන්සේති ක්‍රම හතර තමයි තියෙන්නේ. එනිසා යම් කෙනෙක් Taman ඉදිරියටපත් වුණාට පස්සේ ඒ කෙනාට මේ ක්‍රම හතර කියලා දුන්නා නම් ඊට පස්සේ තමයි ඒ ශ්‍රාවකයාට එයාගේ යුතුයකම් ටික ඉෂ්ට කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙයි. එතෙන් යනකම් සරුවචනාංශය ඇති වැඩේ තියෙනවා. ඒක නිසා මේ කටයුත්ත කරලා සරුවචනාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරලා කියනවා ආනන්ද මට කොන්දේ අමාරුයි. ඒක නිසා පුළුවන් ද මේ ශාක්‍ය වංශිකයන්ටත් මේ ඉස්සරහා බලාගෙන සංඝයාට සීක ප්‍රතිපදාව ගැන පොඩ්ඩක් බණ ටිකක් කියන්නේ කියලා. මේ ඉස්සරහා ආනන්ද සෝංශයේද වාඩි කරවලා ඉස්සරහා දෙපොට සිවුර එලාගෙන ਸਰවචනචේ සැතපෙන. කොච්චර manussකමක් තියනවද කියලා බලන්න. අපි හිතන්නම් බුදුහාමුදුරන කොන්දේ අමාරුවව නම් අත මේ ආශිර්වාද කරලා අපේ කොන්දේ අමාරුවක් නැති කරන්න ඉන්නේ බුදුහාමුදුර කියලානේ අපි හිතානේ ඉන්නේ. බුදුහාමුදුරේ මත ගෑවන කොන්දේ අමාරු යන්න එපාය. දැන් මේ දිනෝදාහක් මැද බුදුහාමුදුර කියනවා ආනන්ද මට කොන්දේ අමාරුයි. මම මෙතන හැතපිලා ඉන්නම්. මේ මිනිස්සෙන්ට ශේක ප්‍රතිපදාවෙන් බණ කියන්නේ කියලා. ඉතින් අපි බෝධි පූජා තියලා මොනවද ඉල්ලන්නේ බුදුහාමතුන්ගේ? දුවට බබෙක් හම්බ වෙන්න ඉල්ලනවා. මට කොන්දේ අමාරු නැති කරන්න ඉල්ලනවා. මේ බුදුහාමුදුරෝ මේ තරම manussකම එහෙම නැත්නම් මේ හැඟට කැපිපේ නෙමෙයි manussකම පෙන්නවා කියලා බුදුහාමුදුරේ ගුණවල අඩුවක් වීමක් වෙන්නේ නැහැ. උනා නම් මේ අවුරුදු 6 2000 තියක් ඔය දූත්‍රිය කතාව කියන්න ඕනේ නැහැ නේ ආනන්ද මට කොන්දේ අමාරුයි. දැන් අපිට මට මතකයි ඔය පහුගිය දවස්වල නිදහස් උත්සවයේ දවසකදී පොලිස්පති පෙරට්ටුව ගන්න බැරි heart attack කරලා මැරලා වැටුණා. ඉතින් හරි සෞතුනේ පොලිස්පති වැටිච්චාම මේ දෙනෙක් ඉස්සරහා. ඔන්න මැරුණා. ඉතින් මැරුණා තමයි. ඉතින් ආයෝක කිව්වහම මොකෝ එළිය ගෙදරම මැරුණා මොකෝ පෙරට් එකේ මැරුණා මොකෝ. අපිට එහෙම වුණා නම් එහෙම දැන් මේ කොන්දේම රවණ වෙනම heart attack වෙනවා අයියෝ සෙනග ඉස්සරහා ඉඳගෙනවත් ඉන්න බැරි වෙනවා සෞතුනේ බුදුහාමුදුරන් ඉඳගෙන ඉන්නවත් බැරිකම කොන්දේ අමාරුවයි කියලා මොකක්ද ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා. ආනන්ද මට කොන්දේ අමාරුයි. මට මේ න්‍යාය දෙන්න සලකපන්. මේ සංඝයාට සලකපන්. ඔබ මාතුකාවක් දෙනවා. ශීඝ ප්‍රතිපදාව කියලා දෙන්නේ කියලා. ඔහොම තමයි මේ කතන්දරේ ගිතීගෙන අපි ඔය ඉස්ලාම අද අද දවසේ මාතුකාවට ගත්ත මේ වාක්‍යයට අපි එන්නේ මෙච්චර පසුබිමක් සහිතව. මේ පසුබිම හරීම సౌందర్యාත්මකයි. නියමම මනුස්සකමක් මේකේ තියෙන. අපි හිතන ওই මහා ඉර්ධි ප්‍රත්‍යහාර උත්තරී මනුස්ස ධර්ම සියල්ලම එන්නේ මේ තියෙන සාමාන්‍ය බුද්ධිය හරහා. මේ කියන සම මේ සම්මුති ඥානයේ හරහා අපිට වෙලා තියෙන අපි භාවනා කරන්න පටන් ගත්තට පස්සේ අපිට අං එන්න පටන් ගන්නවා. අපි ඔක්කොටම උඩින් යන්න පටන් ගන්නවා. අපි භාවනා කරන නිසා අපිට මෙහෙම මෙහෙම වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ උඩ කවදාකවත් ඒ සාමාන්‍ය බුද්ධිය නැතිකම නිසා මොනම දෙයක්වත් කරගන්න බෑ. සරුවඥාන්සේ සර්වඥතා ඥානෙ ලැබුවත් කවම කවදාකවත් මේ සම්මුති ඥානෙට සාමාන්‍ය බුද්ධිය පහත් කළ සැලකුවේ නැහැ. ඒක සූත්‍ර පිටකේ කියවනකොට හුඟක්ම ඒව පිළිබඳව දකින්න හම්බෙන්නේ මජ්ක්‍ධිම නිකාය පොත් සූත්‍රවල. මොකද ජවනික රාශියක් තියෙනවා ඒක සූත්‍රයක. ඒකෙදි පෙන්ලා දෙනවා සරුවචන්සේ වැඩ කරපු හැටි. එතකොට කවදාකවත් මේ සරුවචන්ස කොන්දේමාරක් හැදුනා සරෝජන්සට මේ මේ වැඩුණා කියලා කවදාකවත් බුදු ගුණේක අඩුවීමක් වෙන්නේ නැහැ. තේරෙනවා මේ මිනිස්සෙක් මේ ඉන්නේ කියලා දේවත්වයට අපිපත් කරන්න හැදුවට මේ දේවත්වයක් නැහැ. දෙවියන්ට දේවත්වයි, බ්‍රහ්මයන්ට බ්‍රහ්මත්වයි. නමුත් මේ මිනිස්සකම අතාරින්නේ අද භාවනා කරන අයට අද ඉන්න සංඝයාට ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මොකද්දෝ බලාපොරොත්තු වෙනවා. යෝගාවචරත් බලාපොරොත්තු වෙනවා. සංඝයාත් බලාපොරොත්තු වෙනවා. මේ බලාපොරොත්තු වෙන හැම තැනකදීම පරදිනවා. හැම තැනකදීම සාමාන්‍ය බුද්ධිය පාවා දෙනවා. ඒක ඒ වෙලාව උපයන්න ඕනේ. ඒ උපයන්නේ මොකෙන්ද? ඒ සර්වඥතා ඥාණයෙන් උපයන්නේ ඒ අපිත් එක්ක ඉන්න කට්ටියගෙන් කිසිම ගුණයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒගොල්ලෝ વિશે අපි ගුණේ හදාගන්න එක තමයි අපි මේ භාවනා කරලා කරන්නේ. ඒ නිසා අපි ඉතින් යනකොට අපිට මේ දේ ලැබෙන්න ඕනේ, මේ දේ වෙන්න ඕනේ කියලා හිතනවා නම් කවුරු හරි එහෙනම් බුදුහා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේම පටලවලා තේරුම් අර ගැනීම. මේක කවදාකවත් වෙන්නේ නැහැ මගේ අත්දැකීම හැටියට විපස්සනා නොකරන කෙනා ගාව. සිල් රැකපු ගමන් අං එන්න පටන් ගන්නවා. සමාධි භාවනා කරපු ගමන් ලෝක ප්‍රසිද්ධ වෙන්න පටන් අර ගන්නවා. මට එක තියෙනවා, දෙක තියෙනවා, තුන තියෙනවා, හතර තියෙනවා කියලා කට කටපූච්චන්න දේශනා කරන්න යනවා. විපස්සනා කරන්න ගියාමත් අනුන්ට කියලා දෙන්න පටන් ගන්නවා. ඒ හැම වෙලාවකම පේන්න තියෙනවා හිස් කලයක් බව. හරියට වැඩේ යනවා නම් එයා දැනගන්න ඕනේ මම සමාජයේ හැසිරෙනකොට මොන්නම තැනක හරි පටලවිල්ලක් වෙලා තියෙනවා 150ක් මම වාක්‍යන්න. තමාට 100ක්ම. විපස්සනා කරනකොට තියෙනවා 100ක්ම මම වාක්‍යන්න ඕනේ. ඒක හොඳට තේරෙනවා මේ මේ බෝධිචර්ය අවතාරේ භාවනා කරන කෙනා පහපොච්චාරණය කරන හැටි. මට මෙහෙම වෙලා මදි මම සංසාරේ කරලා තියෙන කඩප්පුලිකම් ඇරුවනකොට අසීය ගැන බලනකොට දුස්සීලකම් ගන්නකොට ඒක නිසා මම මේ භාවනා කරනලා මට ඒ අදුපාඩුකම් නිന്ദා දුක් යන සියල්ල පැමිණේවා ඒ පැමිණෙද්දිත් මම මගේ සීල කඩා ගන්නෑ ඒ පැමිණෙද්දිත් මම මගේ සමාධිය කඩා ගන්නෑ ඒ පැමිණෙද්දිත් මම විපස්සනා කඩා ගන්නෑ නැතනම් ප්‍රඥාව කඩා ගන්නෑ කියනවා මිස මම මේ භාවනා කරන නිසා වැස්ත වහින්න එපා භාවනා කරන නිසා හුලඟ හමන්න එපයි කියලා කතාවක් එනවනම් එහෙමනම් කවදාකවත් නිවන් සඳහා භාවනා කරන කෙනෙක් නෙවෙයි. එහෙම නැත්නම් මේ විපස්සනාව කියන එක දන්න කෙනෙක් නෙවෙයි. හැබැයි ආරම්භයේදී කාගේ ළඟත් එහෙම අඩුපාඩුකම් තියෙනවා. නමුත් මේ කතාවල් හරහා පෙන්ලා දෙනවා. ඒ දේ සඳහා යනකොට ඒ වැරද්ද වෙලා තියෙන්නේ මේ හේතුඵල ධර්මයක් මිස මේ කවුරු මගේ භාවනාවට බාධා කරන්න කාටවත් ඕන කමක් නැහැ. හේතුවල්පත් සිද්ධ වෙනවා මම තේරුම් අරගන්න හදනවා පුද්ගලාරෝපණයක් කරන තෝ අරයා විසින් මෙයාට මේක කිව්වා කියනට වඩා කාට කරන්න ගියත් මොකක් හරි වගේ බාධාවක් එනවා ඒ බාධාව හේතුඵලයක් නිසා සිදුවෙන එකක් මට ඒක වාසියට හරවන ධර්මානුපස්සනාවට දාගෙන මට පුළුවන් ද ගත්ත සීල දිකට රකින්න මට පුළුවන් ද ගත්ත සතිය දිකට රකින්න මට පුළුවන් ද ඇති කරගත්ත සමාධිය දිකට රකින්න කියන එක තමයි පෞද්ගලික වශයෙන් අපි ගන්න අදිෂ්ඨාන කියන්න පුළුවන් අනුග්‍රහය කියන්න පුළුවන් සප්පාය කරන සලසා දීම. එහෙම එක්කෙනෙක්වත් මේ මානව සංගතිය දැක්කේ නැතුවට මන්දෝත්සහයි වෙන්න එපා. ඒ වාගේ හිතන කිසිම කෙනෙක් මේ මානව සංගතිය හරහාම නොදැනුණාට බුදුහාමුදුර අපිට දීලා තියෙන ආදර්ශය ඇති. ඒ මහබෝසතාණන් වහන්සේ නමක් විදිහට කටයුතු කරනකොට දීපු ආදර්ශ හොඳටම ඇති. ඒක නිසා එතන තමයි අපට ලැබෙන ඒකට කියන්නේ අදිෂ්ඨාන ශක්තියක් කියලා. අදිෂ්ඨාන ශක්තියක් එනවා. සිදුවෙන හැම දෙයකටම උත්තර තියෙනවා ධර්මයේ තුල සිදුවෙන හැම දෙයකටම උත්තර තියෙනවා. ඇතුළත සිදුවෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මම නිසා. එතෙන්ද ගියාට පස්සේ පුද්ගලයාට තේරෙනවා ਸਰව බලද දෙවියන් ආංශේ වගේ තමයි තේරෙන්නේ. ඒ මනුස්සයා වැරද්ද කරන්නේත් මන් නිසා. මට ඒ කනගාටු වෙන්න හිතෙන එකත් මගේ නිසා. මේකට තමයි බුදුහාමුදුරු ධම්මානුපස්සනාව දේශනා කරලා තියෙන්නේ කියලා ඒ ඒ චීන කන්නාඩි හරහා ජීවිතේ දිහා බලන්න පටන් අරගත්තොත් ඒ මිනිස්සයා පුදුම ස්වභාවික මිනිසෙක් බවටපත් වෙනවා. පුදුම මනුස්සකම ඇති මිනිසෙක් බවටපත් වෙනවා. පුදුම Tamanට අනුකම්පා කරන කෙනෙක් බවටපත් වෙනවා. පුදුම විදිහට අනුන්ගේ වැරදි වලට සමාව දෙන කෙනෙක් බවටපත් වෙනවා. ඉතින් උගව දෙනෙක් ඒකට මේ උත්තරී මනුස්ස ධර්ම හේතු කරන් හදනවා. එහෙම නැත්නම් මේ අඟහරු ලෝකෙන් ආපු කෙනෙක් වගේ සලකන් හදනවා. ඒ මොකක්වත් ඕනේ කරන්නේ නැහැ. ඉතින් යනවා කියන්නේ ලොකු අමාරු දෙයක්. ඒ කියන්නේ අපි හිතේ දෘෂ්ටිය යෝනිසුමනස්කාරය සංකල්ප හදා ගන්න ඕනේ මේ හැම එකකින්ම මට පණවිඩයක් තියෙනවා මම මේ පණවිඩය ගන්නවා මිසක් මේක මේ මම අයියා වෙලා මම අක්කා වෙලා මම විනිශ්චයකාර වෙලා මම අනුන්ට විනිශ්චය කරන්න යනට වැඩිය මේ ආපෙකින් පණවිඩයක් ගන්න ඕනේ ඒක දැනෙන තැන එහෙම නැත්නම් ඒකට බහින තැන තමයි සීක කියන தත්ත්වයටපත් වෙනවා කියන්නේ සීක කියන්නේ ශික්ෂාගරුක වෙනවා කියන්නේ ඒ නිසා සීක தත්ත්වයටපත් වෙන්නේ යම් කිසි කෙනෙක් සුවන් වුණාට පස්සේ. එතකම් කරන්න ඉතින් සිංහලෙන් කියනවා බොරුව තමයි. නමුත් ඒ බොරුව කරන්න වෙනවා. ඒ බොරුව කරන්නේ නැතුව සුවන් වෙන්න බෑ. ඉතින් මේකෙදී මුලින්ම මම මතක් කරන්නම් මේක පිළිබඳව අපි <clears throat> තේරුම් ගත යුතු කොටස මේ සීක භාවය දන්සෝවන් කියන මේ தত্ত্বය සෝවන් මාර්ගය සහ සෝවන් ඵලය කියලා දෙකට බෙදෙන බව මේ පින්වත ඔක්කොමලා දානවා. ඒ වගේම සකදාගාමි මාර්ගඵලයේ අනාගාමි මාර්ගඵලයේ අරහත් මාර්ගඵලයේ කියවම අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියන්නේ මේ ඥාන හතරයි නැත්නම් තෝවාන් සකදාගාමි අනාගාමි කියන හතරයි. මාර්ගය සහ ඵලය කිව්වහම අටයි. දැන් අපිට වැදගත්ම දේ වෙන්නේ මේ සෝවාන් මාර්ගස්ත්‍යා කියලා කියන්නේ කවුද කියන එක. මහජී සාදු ස්වාමීන් වහන්සේ මේකේ ආරම්භක ශීර්ෂය පෙන්වනවා තිසරණ සන්නගේ හැම කෙනෙක්ම සෝවාන් මාර්ගස්තයි. ඒකට බුදුරජාණන් වහන්සේගෙන් සාක්ෂියක් පෙන්නනවා යේකේචි බුද්ධං සරණං ගතාසේ නත්‍රි ගමංචන්ති අපාය භූමින් කියලා තිනවා යමෙක් බුදුන් සරණ ගියනම් උන්ද ඊට පස්සේ අපාය යන්නේ නැහැ. ඉහළම මට්ටමින් කියනවා සංකාරුප්පේක ඥානයේ දක්වම භාවනා දියුණු කරලා ගෝත්‍ර භෝ ඥානේ පැනිනකොට පණිනකම්ම යා අර තිසරණ සරං සමාදන් වෙච්ච තැන සිට ඒ මුළු මාර්ගයම අපි කියනවා සෝවන් මාර්ගය කියලා. ඊට පස්සේ යා ගෝත්‍ර භූ ඥාණයෙන් එහා පැත්තට ගියාට පස්සේ පලස්ත කියන තැනටපත් වෙන ඊට පස්සේ අපිට එච්චර ප්‍රශ්නයක් නැහැ. එයා ඒක ආර්ය භූමියේ බව තියෙනවා. නමුත් මේ අපි පුද්ගලික වශයෙන් හෝ අපි ඉන්න නිකාය වශයෙන් හෝ අපි ඉන්න බණ කණ්ඩායමේ හැටියට හෝ මොකද්ද අවම සෝවාන් මාර්ගස්ත්‍යා කියලා කියන එක බුද්ධාගමේ අය සලකන්න කැමති නැහැ. හැබැයි බුද්ධ ධර්මයේ කරන එකට සලකන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් භාවනා කරන කෙනා කොතනකදී හෝ මේ ප්‍රශ්නේ මතුවෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් තිසරණ සරණ ගියා නම් අපි කියන බෞද්ධ පාඩපත් වීම සඳහා කරන දේ ඒ ඥානකොටම යා අවම මට්ටමේ සෝවාන් පුද්ගලෙක් වෙනවා. නිසා සීක ප්‍රතිපදා කියන එක අඩුම ලන්සුවෙන් තිසරණ සරණ සමාදන් වෙච්ච කෙනාගේ පටන් සෝවාන් මාර්ගයටපත් වෙච්ච මාර්ගයේ කෙලවර කරපෝ සිකප්පත්ත වෙච්ච කෙලපැමිණි කෙනා දක්වා සියලු දෙනා මේකට සුදුසු කිව්වහම අපිට මේක තේක ප්‍රතිවදා අපිට අදාළ නැහැ කියලා වෙන් වෙන්න බෑ. මොකද මෙතන ඉන්න ඔක්කොමලා මේ සීලයක සමාදන් වෙන්නේ ඉස්සලා තිසරණ සමාදන් වෙනවා. ඉතින් ඒක නිසා ඒ සෝවන් මාර්ග தත්ත්වයටපත් වීම සිල්පදේ එහෙම නැත්නම් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන එක භාවනා කරලා ගන්න එකක් නෙවෙයි කියලා අද හරියට කට්ටිය කියලා දෙනවා. ඒකට සමහරුන්ට ඒක ලොකු සන්තෝෂයක්. ඒක අහණකින් වෙන්නේ. සෝවාන් මාර්ගස්ත පත්‍යයටපත් වෙන්නේ බණ අහනකොට, සිල් සමාදන් වෙනකොට, පන්සිල් තිසරණ ගන්න වෙනකොට. අඩුම ලංසෙයි. ඊට පස්සේ තමයි ඒ මට තේරෙන්න ඕනේ ශාසනයක් තියෙනවා. බුද්ධෝත්පාද කාලේ manussත් භාවය තියෙනවා ක්ෂණ සම්පත් ලැබිලා තියෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තියෙනවා සද්ධර්ම ශ්‍රවණය තියෙනවා මට ඕන පැවිදි වෙන්න පුළුවන් මේ දුර්ලභ වස්තු හයට අපිට උරුම වාසිකම් පිළිබඳ දොර ඇරෙන්නේ අපි කවදා හරි තිසරණ සරණ ගිය දවසේ තිසරණ සරණ යෑමෙන් පස්සේ එයා ඒ නීති පද්ධතියට බැඳෙනවා සීලයට බැඳෙනවා සමාධියට බැඳෙනවා ප්‍රඥාවට බැඳෙනවා දැන් සීල ශික්ෂාවට සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවට බැඳෙනවා යම් කිසි කෙනෙකුට ඕන තරම් අයිතිවාසිකමක් තියෙනවා තිසරණ සරණ වෙන්නේ නැතුව කාම ලෝකේ ගත කරන්න. ඒක පුද්ගලික මතය. ඒක බුදුහාමරණයි දෙයක්වත් බුද්ධහාමරණයි දෙයක්වත් නෙවෙයි. නමුත් මෙවැනි වහලයක් අට ඉන්න කට්ටියට කියද්දී මේ අත කොහොමඩක්වත් තිසරණ තරණය කියන එක වෙලා තියෙන නිසා අවම මට්ටමේ සීක தත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒක අද හිටියට වැඩිය හෙට දිනු කරන එක තමයි පටිපදා කියන වචනේ සඳහන් කරන්නේ. ක්‍රමික දිනුවක්. පටිපදා. මේ පටිපදාවේදී අපි අතර වෙනස්කම් තියෙනවා. තිසරණ සරණ සමාදන් වෙච්ච එකනා ඒක ගැන නොතක දවස පුරාම ගත කරන්න පුළුවන්. තව කෙනෙක් හිතන්න පුළුවන් අනේ මම සරණ ගිය කෙනෙක් මට එහෙම කරන්න බෑ. මාඩු ගන්න දවසේ විනාඩි 5ක්වත් ඒ තිසරණ වෙනුවෙන් ගත කරන්න නැත්නම් ත්‍රිවිධ ශික්ෂා වෙනුවෙන් ගත කරන්න ඕන කියලා එයා අපකප වෙලා ගත කරනවා. එතකොට ඒ පුදුරට අපි කියනවා එයා ඒ ඒ ඒ વિશે අප්‍රමාද වෙනවා කිය. අනික කට්ටිය ප්‍රමාදී. ඉතින් ඒ නිසා එයා තිසරණ සරණ ගියා. සරණ ගියාට කිසිසේත්ම ඒකට යාදෙන විදිහට ගත කරේ නැත්නම් තිසරණ සරණ ගිය බව දන්න චිත්තක්ෂණයේදී අපායේ මිදෙනවා තිසරණ සරණ ගිය බවට තරම් නොවන ජීවත් වෙනලාදී අපායට වැටෙනවා ක්ෂණ මාත්‍ර වශයෙන් ওই දෙක අතර ගත කරන්නේ ඉතින් ඒකේ වගකීමට බුදුහාමුදුර වග වෙන්නෙත් නැහැ ඔය කරදර කරන හෝ අදාර කරන අය වත් වෙන තමන්ගේ තියෙන අදිෂ්ඨාන ශක්තිය තමන්ගේ තියෙන දෘෂ්ටිය තමන්ගේ තියෙන යෝනිසුපංචකාරය තමන් ළඟ තියෙන යහ දැක්ම නැත්නම් සම්මා සංකල්පේ තමයි තේරුම් ගන්නේ මම සරණ ගිය බව කොච්චරක් සමාදන් වෙනවද කුසලයේ නැත්නම් දවසේ කොච්චරක් අකුසල් සමාදන් වෙනවද කියලා බැලුවොත් කිලෝ කෝටි ගණකින් අපි අකුසල් සමාදන් වෙනවා අපිට මතක නැහැ සරණ ගිය බවට. මෙන්න මේ දේ අලුත් කරන්න තමයි මේ සුදු රෙද්දක් අඳන්නේ. මේකට තමයි බාපණයක් දාන්නේ. මේකට තමයි අපි භාවනා මධ්‍යස්ථාන ගියයි කියන්නේ. මේකට තමයි අපි අරණ්‍යගත වෙනවයි කියන්නේ. මේක තමයි රුක්ක මූලගත වෙනවයි කියන්නේ. මේක තමයි ශූන්‍යාගාරගත කරනගෙන අපේ හිතට නිතර මතු කරලා දෙන්න ඕනේ. ඔබ සාමාන්‍ය කාමභෝගියෙක් නෙවෙයි. ඔබ සරණ ගිය කෙනෙක්. පංචිල් හෝ තිසරණ වැඩි උඩින්නේ. ඒක නිතර නිතර සිහිපත් වෙන්න ගත කරන ගත කිරීමට අවශ්‍ය කරන මේ ලාංඡන ටික ලිංගයේ වශයෙන් අපි හඳුන්වනවා. ශ්‍රමණ ලිංගය කියලා මේකට කියනවා. එතකොට වෙන කෙනෙක් හරි ශ්‍රමණේ දකිනකොට තමන්ට කල්පනා වෙනවා මෙන්න හාමුදුර කෙනෙක් මේ මේ මේ තිසරණ ගියක බවට එයා ලකුණක් මේ අනේ මමත් තිසරණ ගිහිලා තියෙනවා මයි ළඟ වෙනසක් නැහැ නමුත් ඒක දකිනකොට හෝ ඒ අපි බුදු පිළිම සංඝ රූප චෛත්‍ය බොමලු ළඟට යනවා ෆොටෝ තියාගන්න ඒ කරන්න හදන්නේ අර සමාදන් වුණාට එහෙම නැත්නම් දැනගත්තට මම තිසරණ කියලා ඒක සමාදන් වෙන චිත්තක්ෂණ ගන්න සහ සමාදන් නොවන චිත්තක්ෂණ අතර විශාල වෙනසක් තියෙනවා මේකේ වර්ධනයක් වෙන්න eBay බුදුන් සරණ ගිය බව ධර්මයේ සමන ගිය බව සමාදන් වෙච්ච බව එහෙම නැත්නම් හම්බුයි සමාදන් වෙන චිත්තක්ෂණ කීයද කියන එකට අපි කාට දොස් කිව්වත් ඕකට තමයි තකතිරුකම කියන්නේ ඕකට තමයි මෝඩකම කියලා කියන්නේ ඕකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ ඕකට තමයි අපි කියන්නේ අන්ධකාරය කියලා. කරවල කියලා. තමනුයි සරණ ගියේ කාටවත් මේක දිනු කරන්න බෑ ඕන කෙනෙකුට පුළුවන් බාධා කරන එක විතරයි. අපේ වැඩේට බාධා කරන්න පුළුවන්. නමුත් මේ භාවනා කරන පිරිසක් මැද ඉන්නකොට බලන්න අපිට කොච්චරක් නැවත නැවතත් අපි හිත අලුත් වෙනවද කියලා කොච්චරක් අපිට සිල්ලුතුන් බව මතක් වෙනවද කියලා කොච්චරක් අපට මේ මේ පූජනීය ගතියක් එහෙම නැත්නම් ආධ්‍යාත්මික ගතියක් මතුවෙනවනේ ඒ දර්ශනය පවා අපිට නැවත නැවතත් ඔය මූලික සීක ගතියක් මූලික අවමලන්සුවෙන් අපි සීක ප්‍රතිපදාවේ ඉන්නවා කියන එක තේරුම් ගන්නවයි කියලා කියන්නේ ඒ සත්පුරුෂ සංසේවනය කියලා මේකට කියනවා. අපි අපේ ජීවිතේ කොච්චරක් අසේවනාච බාලා බාලයන් ඇසුරු කිරීම සඳහා ගත කරනවද දැක්ක දැක දැන දැන. ඒකලියල සත්පුරුෂ සංසේවනට අපි කොච්චරද වෙලා දෙන්නේ. ඉතින් ඒකල කියන බාන මෙච්චර දන් දුන්න මෙච්චර සිල් දැක්කා ඒ තෝරන අපාය ගියා. ඒත් ඕන්න මරණයට බයයි. ඒත් ඕන්න මරණ වෙලා හිත කලබල වෙනවා කියනකොට පොඩ්ඩක් දාලා බලන්න මේ තරදී මේ පැත්තට කොච්චර දාලා තියෙනවද මේ පැත්තට දාලා තියෙනවද කියලා ඒකට බුදුරජාණන්සේ වගේ කියන්නේ ඒක තමයි අපි මේ සංවේගයේ පිටනවා කියලා කියන්නේ. සංවේගයෙන් විශාල වේගයක්. මරණය සීපත් වෙනකොටම අපිට තියෙනවා නේ දැන් මරණයට ආවකෝ අපි බුදුන් සන්න කීයක මතක් තියාගෙන ජීවිතය ගත කරේ නැත්නම් මේ ලෝකයා කරන විකඩ විකාර වලට විකඩම් වලට ගත කරාද එහෙම නැත්නම් ලෙඩක් වෙනකොට වයසට යනකොට පාලනය දුරවන් වෙනකොට අපිට මේ සරණ ගිය බව මතක් වෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක ලෙඩ වෙන එක හොඳයි එහෙම කෙනෙකුට කියලා මම ප්‍රාර්ථනා කරනවා ලෙඩ වේවා වයසට යාවා මැරේවා මොකද මේ පෙන්කෙල කළ ගත කරන ජීවිතයේ උපේන අපාය චිත්තක්ෂණ ගානත් එක බලනකොට එක විදිහකට හොඳයි සිහි කැඳවලා දෙන එක කුමන නැටුම් කෙලි කවට සිනාදා. ඉතින් මේ නිසා බුද්ධ ආගම අනිකුත් ආගම් අතර ඉතාමත්ම නාස්තික, ඉතාම උච්ඡේදවාදී, රසනාඳුනන දියුණුවක් හතන් නැති භාවනා ක්‍රමයක් විජීවනතාවක් කියලා බුදුරණාහිර දොස් කියනවා. ඇත්තටම අනික අය නෙවෙයි බෞද්ධයාගේ ක්‍රියාකාරකම් වලින් ඒක කරලා පෙන්නනවා. බුදුහාමුදුරුවෝ පන්සලට ගිය වෙලාව විතර පොඩ්ඩක් ආශ්‍රය කරලා ගෙදර ඇවිල්ලා තමන්ට ඍෂි තමන්ගේ මට්ටම් තම් මට්ටම් කියලා අප්පමාදෝ අමත පදං කුරේමවට ඕනේ පදං කියලා වෙනම පදන් තියෙනවා. බෞද්ධයන්ගේ වැඩ දිහා බලනකොට ඒ මට මම දන්නේ ගුත්ත සීල හම්දුර තමයි මට කිව්වේ. ඒ ලංකාවේ කට්ටිය මේ අනේ මම මෙහෙම කිව්වට සමා වෙන්න ඕනේ. මේ නිව්සීලන්තෙදී පුදුම විදිහට සලකනවලු ස්වාමීන් වහන්සේ. ඒ දවස්වල මම කියන්නේ 80 ගණන් වල. සුදු ආමසු කෙනෙක් ඇවිල්ලා පැවිදි වෙලා ගියාට පස්සේ හැබැයි හැම ගෙදරකම මිනි බාර් එකක් තියෙනවා. හැන්දෑවට කට්ටිය එකතුලා බොනවලු. ස්වාමීන් වහන්සේට බණක් එන්න කියලා බණ ඉවරුනාට පස්සේ කට්ටිය එකතුලා ඩිනර් එකෙන් පස්සේ හොදට බොන මන් දන්නවලු මේක. බුද්ධ ආගම තියෙනවා, ලංකිකකම තියෙනවා. මිනි බාර් එකකුත් ගෙදර තියෙනවා. ඉතින් මේක තමයි අපි කරන උගුරට හොරා බෙහෙත් බඳින්න හදන ගතිය. ඉතින් මේක අපි කියන්නේ තමන් මේ තේක ප්‍රතිපදාව දන්නවනම් සෝවාන් මාර්ගස්ත ඕනේ නැහැ. මාර්ගය කියලා පැමිණි බව ඕනේ අපි දැනට ඉන්නේ මේකේ කියලා හිතට වද්දා ගැනීම සීලය රැකීමට ධෛර්යයක් නං. සමාධිය රැකීමට ධෛර්යයක් නං. ප්‍රඥාව රැකීමට ධෛර්යයක් නං ඒක බුදුචානන්ස කියනවා ගන්නේ කියලා. මම දැනටමත් ප්‍රතිඥා දීපු කෙනෙක්. ප්‍රතිඥා දීපු අනෙක් කට්ටිය කරන්නේ ඒකට මට කරන්න දෙයක් නෑ. ඒක ඒගොල්ලෝ එමන අපේ. මට පුළුවන් හරිය මං කරනවා කියන ගියොත් බුදුචානන්සට සිද්ධ වෙනවා. අන්න එහෙම හැකි සංඥාව තියෙන ඉදිරියේ බලන නිර්මාණශීලී ප්‍රගතිය හිතන කෙනාට තව පොඩි ධෛර්යයක් දෙන්න ඒක තමයි බුදුජාණන් වහන්සේ මේ ආනන්ද හැමතුරන් කියන්නේ මෙන්න මේ කට්ටියට පොඩ්ඩක් කියලා දෙන්න මේ පෙන්සේ ඔක්කොම ලං ඉතින් බනහන කට්ටිය නෙවෙයි වෙන්න පුළුවන් අහන කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට කියලා දෙන්න ඒ ගත්ත මේ සීක භව නැත්නම් මේ සමාදන් වෙච්ච මේ තිසරණ නැත්නම් ඉන් එහාට ගිය සිල්පද ඒ වගේ සීල ශික්ෂාට වඩනවා මෙන්න මේකට ධෛර්යය ඉල්ලනවා නම් කවුරු හරි මේකට ක්‍රමසාවිදි ඉල්ලනවා නම් කවුරු හරි උපක්‍රම ඉල්ලනවා නම් එයාට පොඩි උපකරණ ටිකක් දෙන්නයි කියලා ඒක තමයි ශේක ප්‍රතිපදාව කියලා කියන්නේ ඉතින් ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සරුවචනන්සේ කියලා බෙච්ච මේ ආරදම අනුව සරුවචනන්සේ විවේක වෙන්න ඇරලා උන්වහන්සේ සීක ප්‍රතිපදාව කියන එක මේ සූත්‍රය ආරම්භ කරනකොට නැත්නම් කතා සාහිත්‍යයේ පටන් ගන්න ඉස්සර වෙලා නම් කරනවා උන්වහන්සේ දැන් ආමන්ත්‍රණය කරන්නේ ශාක්‍ය රජතුමාට ඒ පිරිස හිටපු මහා නාම ශාක්‍යයට එහෙම තමයි මේ සභාව කතා කරනකොට අපි මහරජ කියලා තමයි කතා කරන්නේ. ඒකට අනිත් ඔක්කොම අහුවෙනවනේ. ඒකට කියනවා පළවෙනිම දේ තමයි ආර්ය ශාවකෝ සීල සම්පන්නෝ හෝති. ඇත්තටම කියනනම් සෝවාන් වෙච්ච කෙනා කොහොමද සීලයක් තියෙනවා. එයාට අරියකන්ත සීලයක් තියෙනවා. නමුත් සෝවාන් වෙන්න මග පුරන කෙනා පුරපු කෙනා මාර්ගට එළඹිච්ච කෙනා තාම සෝවන් වෙලා නැහැ. එයාට එතකොට සිද්ධ වෙනවා අනික් අය දුස්සීලයි, අසීලාචාරයි, අනික් අය කම්පන චංචල, මේකේ නා සීලාචාරයි සීතලයි ශිෂ්ට සම්පන්නයි මහත්ම ගති තියෙනවා කියන එකේ වෙනසක් එයා බලනවා හැම වෙලාවෙම සීලවා හෝති. ඒ සීලවා හෝතිගේ මට්ටම් රාශියක් තියෙනවා. ඒ මට්ටම් වලින් මෙතන පෙන්වන්නේ ඉහළ මේක. ඒක තමයි අපි දවසේ මාතෘකාව වශයෙන් ගත්තේ. ඊට පස්සේ මේ සීලය සම්පාදනය කරන අනේකනට තේරෙනවා අපේ ඉඳුරන් দমনය වෙලා නැත්තම් අපේ ඉඳුරන් කියලා කියන්නේ ඇහැ කන නිව දාසය දිවනාසය වගේ දේවල් දකින් දකින් රූප බලනවා දකින් දකින් ශබ්ද අහනවා රූප වැඩි කරනවා ශබ්ද වැඩි කරනවා වගේ හිටියොත් මේ කිරිබිම්මල් නැටි කැඩලා යනවා වගේ සිල්පද කැඩලා යනවා අලකොල්ලන් දක්වන්න කඩුවකින් කහලා ඇරියා වගේ අපේ සිල්පද මොනව වෙනවද කියලා හොයන්න බෑ ඒක නිසා සීලයට පිටපැත්තෙන් වැටක් දාගන්න වෙනවා ඉන්ද්‍රියේසු බුත්තද්්වාරෝ හෝති. ලද ලද වේලාවක ඇස් දෙක වහගෙන හිටපන්. අඩු ගානේ ඒ පැයේදී ඇහෙන් දෝරේ ගන්න කෙලෙසෙන්නේ නැහනේ. ඒ නිසා භාවනාවට ආපු කෙනෙක් හිතනද ඇස් දෙක වහගෙන පැයක් හිටියයි කිව්වහම අනික් කෙනෙකුට නම් හිතනවා මේ ලස්සන ඇස් දෙකක් හම්බෙලා මෙච්චර ලස්සන කැලයක් තියෙද්දිත් ඒක බලන්නේ නැතුව ඇස් දෙක වහගෙන ඉන්නවා මහා කාලකන්ණි මුන්ට රස හඳුනන්නේ කියලා කියනවා. නමුත් භාවනා කරන එක දන්නවනම් ඇස් දෙක අරගෙන ඉන්න වෙලාවේ Tamanට ගලන කෙලෙස් ප්‍රමාණය මෙච්චරයි කියලා ටොං ගාඩෙන්වත් කියන්න බැරි එකේ ඇස් දෙක වහගෙන පැයක් හිටියයි කියලා මැරෙන වෙලාවේ සිහිපත් වුණොත් අනේ ඒක සමාදම් වෙන්න පුළුවන් නේ. ඉන්ද්‍රීසු කුත්තද්්වාරෝ හෝති කියනකොට ඇහැ විතරක් නෙමෙයි. කන, නාසය, දිව, කය, මන. ඒ නිසා වාඩි වෙලා ඉන්න වෙලාවක හිතනද ඒක උපමාවට දෙන්නේ හුඹහකට. හිල් හයක් තියෙන හුඹහකට ඇතුළට තලගොයෙක් රිංග ගත්තාම ඒ තලගොය අල්ල ගන්න හැටි කොහොමද කියලා පුංචි ආමරු කෙනෙක් අහන උගාවක් වැඩිමල් ආමරු කෙනෙක්. වැඩිමල් ආමරු ප්‍රොෆෙසර් කෙනෙක්. පුංචි ආමරු අහනවා මට ඔබ වහන්සේට කියලා දෙනවා ඔය සීයා වගේ මේ මහා ලොකු පට්ටම් කාරයෝ මං කින්දේ අහන්නේ ඊට පස්සේ ප්‍රොෆෙසර් දන්නවා මේ පොඩි ආමරු පොඩි ඥාණයෙන් දක්ෂයි කියලා. නෑ නෑ මම නෑ සාංශ මම ඔබ වහන්සේට ගුරුරෙක් වශයෙන් සලකන්නම් කියලා වාඩි වෙනවා එනවා. එහෙනම් අහනවා කියනවා. මේ හුඹහක ඇතුළට තලගොය රිංගනවා. වැද්දට ඒ තලගොය අල්ල ගන්න ඕනේ. කොහොමද අල්ලන්නේ? ඒ දෙන උත්තරෙන් තමයි කමටහන දෙන්නේ කියලා. එතකොට ඒ ලොකු හම්දුර කියනවා ඒකේ Tamanට පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් හිලක් ඉතුරු කළා අනික හිල් ඔක්කොම වහන්න ඕනේ. ඒකල වැඩ කරන්න පුළුවන් හිලේ ළඟක දර ටිකක් ඇසු කරලා දුම්පත්තු කරලා ගින්දරක් පත්තු කරලා දුම් ටිකක් ගහනවා. උඹ ඇතුළට. එතකොට උඹ ඇතුළේ ඉන්න තලගොයාට දුම වැදුනට පස්සේ ඌත් කලබල වෙලා අර හැම දොරටම පනින්න හදනවා. එකකින්වත් යන්න බෑ. පනින්න පුළුවන් ඉන්නේ අර වැද්දා වග බලාගෙන ඉන්න දොරින් විතරයි. එතකොට මනාපයක් කරන්න පුළුවන්. මේ තල කල වැද්දෝ අල්ලන්න ක්‍රම උපදන්න නෙවෙයි අපි ඔයගොල්ලෝ භාවනා ශාලාවට ගෙනාවේ. ඒවා නොගැලපෙන උපමා තමයි. නමුත් අටුවාචාන් වහන්සේලා පිළි අරන් තියෙනවා. තල ගොයල්ල නැහැ. ඒ වගේ තමයි මේ හිතට ආරාධනා කෙරුවොත් ඇඟට වරෙන් කියලා. එහෙනම් වර්තමානට එළඹෙන්නේ කියලා. එයා පුළුවන් වෙච්ච වෙලාවට ඇහෙන් එළියට පනිනවා, පුළුවන් වෙච්ච වෙලාවට කනෙන් එළියට පනිනවා, නාසයෙන් එළියට පනිනවා, දිවෙන් එළියට පනිනවා, කයෙන් එළියට පනිනවා, හිතෙන් එළියට පනිනවා. දැන් මෙයා අවබෝධ කරගන්න ඕන නම් මේ ඇතුළට ආපු හිත මොකාද කියලා අවබෝධ කරගන්න ඕ අල්ලගන්න ඕන නම් ඇස් දෙක වහගන්නයි කියලා කියනවා. ඉතින් මෙච්චර ලස්සන පිංකල උපයපු ඇස් දෙක වහගන්න Tamanට තමන්ම පණව ගන්න එකට තමයි ඉන්ද්‍රිය පිළිබඳ ගුත්තද්්වාර බව කියලා කියන්නේ. ඉතින් ඒක රසකාමියාට පෙන්නේ මහා කාලකන්නිකමක් විදියට. ඊට පස්සේ කියනවා සද්ද නැත්තනකට යන්න නැත්තම් සද්ද වලට අහුම්කම් දෙන්න එපා. නාසයෙන් දිව සාමාන්‍ය කරදර කරන්නේ. කය හිතාමතා කරන මොනවාක්වත් කරන්න එපා. ඒකල මේක දිහා බලන්න. දුම් ගන්නවා කියන්නේ විතක්ක ਵਿਚාර දෙකට. මම ඉඳගෙන ඉන්නවා. මම ඉඳගෙන ඉන්නවා. මම ඉඳගෙන ඉන්නවා. මම ඉඳගෙන ඉන්නවා කියලා බලාගෙන ඉනකොට මේ තලගොයා දඟලන හැටි බලන්න කොච්චර උගේ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ඥාන පිරිමකමක් නැහැ. ඒ හැදිච්ච ගතියක් නැහැ. කොයි එකාගෙත් එකයි. මේක දන්නේ නැති නිසා හුඟ දෙනෙක් කියනවා මගේ හිත දඟලන්නේ නැති වෙලාවට කවදාරි මම භාවනා කරන්න දැන් නම් බෑ. ඒ මොකද දුවට බබෙක් හම්බෙන්න එනවා. එලා හිත දඟලන්න එපා. ඒ දඟලනවා. ඒ නිසා දුවට බබ හම්බුනට පස්සේ මම භාවනා කරනවා. මහත්ය පිටරට ඉන්නේ ඒ නිසා මහත්ය එනකන් භාවනා කරන්න බෑ පස්සේ කරන්න. ඒගොල්ලෝ හිතනවා මහත්ය ආවට පස්සේ තලගොයා කී කරුවේයි කියලා. එහෙම තලගොයෙක් නෙවෙයි මූට එහෙම එකක් නැහැ. Tamanට බබෙක් හම්බෙන්න ගියා, Taman පටර ගියා මොනවා කරත් ඒ තලගොයාගේ ගතිය බුදුන්ගෙත් එකයි, දේවදත්ත එකයි, මගෙත් එකයි. අන්නේ තලගොයා පිළිබඳ මේ කුත්තත් ద్వාරේ වීම තමයි අපි පරියන්ක භාවනා දුගන්නන්නේ. වාඩි වෙන්න උභහක් වගේ වාඩි වෙන්න. මේකේ හිල් 9ක් තියෙනවානේ. නව දොරෙන් කාරළු වැగిරෙනවනේ මේ ශරීරේ ඇස් දෙක වහගනේ. හැබැයි දැන් තියෙන ක්‍රමයක් කන් වලට පොරොප්ප ගහන්න පුළුවන් ක්‍රමයක් මම try කරා මට ඒක හරි ගියේ නෑ. මම කන රත් වෙන්න ගන්නවා මේ සුදු කට්ටිය කොහොම හරි කරනවා ඒක. කන් දෙකට සද්දෙන්නේ නැති වෙන්න හදනවා. ඉතින් නාසය ගඳ සුවඳ බලන හුස්ම ගන්න. දිව රස නොබලන්න. කය හොල්ලන්නේ නැතුව තියන. ඒකල මේක දිහා බලනින්න එක ඉන්ද්‍රියත් කුත්තද්දවරට උඟාක එහා ගිය එකක්. මේ ආදුනිකයන් ගැන කල්පනා කරලා මම මේ මේ ටික මතක් කරන්නේ. ඒ කෙසේ නමුත් මේ දේ සඳහා යම් කිසි කෙනෙක් ස්විච්ඡාවෙන් ඉදිරිපත් වීමට පටිපදා කියලා කියනවා. ඒක නම මේ ඉඳගෙන මොනවා හොයන්න ගියත් මොනවා පස්සේ දුවන්න ගියත් තලගොයා කලබල කිරීමක් මිස මේ වැසූ දොරවල් ඇතුව මේක දැස බලා සිටිනකොට බලා සිටින්න පුළුවන් නම් එයා සීක නෙවෙයි මං කියනවා අරහත් කියලා. කාට හරි පුළුවන් නම් මේ පැයක් ඉඳගෙන මේ තලගොයා නටන හැටි බලාගෙන ඉන්න පුළුවන් නම් රහත් වෙන්න ඕන. ඒ තලගොයා නටනවා. රහත් උනත් තලගොයා නටනවා. හැබැයි එයා දන්නවා මේ තලගොයා නටුවට මම නටන්නේ උගේ හැටි එහෙම තමයි කියලා මේ කයට හිත අරගෙන ඉන්න පුළුවන්කම තමයි අපි ඉස්සල්ලාම ආධුනිකයෙකුට දෙන අභ්‍යාසයේ එක චිත්තක්ෂණයක් හිටියා ජයග්‍රහණයක්. සීක ප්‍රතිපදා චිත්තක්ෂණයක් ඉදිරියට යනවා. දෙකක් තුනක් හතරක් පහක් ඉnde ඉnde ඉnde ඉදිරියට යනවා. ඒක අර සීලය කියන එකට අමතරින් පිට දවපු ජල මේ බලල්ලක් වගේ තාප්පයක් වගේ ගිනිවලල්ලක් වගේ පිටින් තියෙන එකක් තමයි ගුත්තස්ව ගුත්තද්්වාරයේ ඒකේ උපරිම දේ තමයි අපි පරියංකේදී වාඩිලා ඉන්නවා. ශක්මනේදී සීමිත ක්‍රියාකාරකමක් කරන ගමන් බලනවා. එදින්දා ජීවිතේ නොකර බැරි නිසා යම් යම් ක්‍රියාවක් කරන ගමන් පුළුවන් තරම් කයේ ඉඳ උත්සාහ කරනවා. එතකොට ඒ ඉන්ද්‍රිය ගුත්තද්්වාරෝ කියන එක බොහෝමත්ම උග්‍ර තාලයට කරනවා. හරිම අමාරුයි. මේ වල් තලගොයෙක් එක්කනේ මේ කටයුත්ත යන්නේ. ඒක නිසා අපි ඒකෙදි කවදාකවත් හිතන්න නරකයි මම සිල් ගත්තයි කියලා තලගොයා සිල් ගනී කියලා. තලගොයා සිල් ගන්නෑ. මට සමාධි උනායි කියලා තලගොයාට සමාධිමත් වෙන්නේ නෑ. මට ප්‍රඥාව තියෙනට PhD ඩබල් ડોක්ටර්ස්ලා වුණාට තලගොයාට තඹේක ගාණක් නැහැ. තලගොයා තලගොයාම. මේක දිහා බලලා මගේ තලගොයා අමනයි, තකතිරුයි, මරි, මෝඩයි, අවිද්‍යාවයි කියලා ලියන්න පුළුවන් වෙන්න නම් rahat වෙන්න ඕන. ඒක තලගොයා තලගොයා. ඉතින් ඒක තමයි කමඨාන් සුද්ධ කරන අපි කියන්නේ මේ දකින්න දේවල් පිළිබඳ පෙරන්න හොදන්න යන්න එපා. ඇතිදී ඇති හැටියට වාර්තා කරන්න බැරි මොකද අපි මේ තලගොයා ශිෂ්ටාචාර මගේ තලගොයා ශිෂ්ටාචාරයි කියන හදනවා. අරයට වැඩිය හොඳයි කියන. ඉතින් කවදාකවත් මේ මනුස්සයට වාර්තා කරන්න බෑ. මේ සීලේ පිහිටීම ඉන්ද ඉන්ද්‍රිය සුගතද්වය කරන භෝජනේ මත්තඤ්‍යතාවය Taman කන රාත්තල් ගාන දැනගෙන කණ්ඩේ කියලා කියන්නේ. දැන් ඔක්කොමලා මේ සුද්ධෝදන ලවෙන්න යන්න හොන නරකයි. තිබුණාට කාපිරු ඇට්ටෝම ගෙදරේ වගේ කණ්ඩ පටන් ගත්තොත් තලු ඇටියක් දඟලන ගතියක් තියෙනවා. ඒක නිසා මේ බඩට ගැළපෙන ප්‍රමාණයට කාපල්ලා මේ බඩට ඡායාව වැටෙනකම් පුරවන්න යන්න එපා. භවණ මධ්‍යස්ථානෝදී ආහාර ප්‍රශ්න බරපතල ප්‍රශ්නයි. ඒක නිසා නොකා ඉන්නත් එපා. මත්තඤ්ඤු කියලා කියන්නේ නොකා ඉඳීම නෙවෙයි. අද ස්වාමීන් වහන්සේලාට වෙලා තියෙන්නේ හරියට දුක් විඳිනවා අරණ්‍ය වාසී සංඝයා දාණයෙන් බේරන්න පුළුවන් ලෙඩ දානේ නොවැළඳීමෙන් දොස්තරලට බාර දෙන්න හදනවා. හරිම සෝචනීයයි தත්ත්වය. දාහනේ ප්‍රමාණය දන්නේ නැහැ. එක්ක උනාට වැඩි අරගත්තා ඩයබටික්ස්, එහෙම නැත්නම් කොලෙස්ටරෝල්, එහෙම නැත්නම් heart case. එතෙන් දාහනේ නොගැනීම නිසා කොන්ද කෙලින් තියාගෙන ඉන්න බෑ. මෙන්න මේ දෙක මැද හරි බාර හොයන්න පුළුවන් එකම කෙනෙකුට විතරයි ලෝකේ සරුවච්චන් වහන්සේට විතරයි නිසා මේකේ අඩුපාඩුකම් හිත නරක කරගන්න එපා සරුව ඒක සරුවච්චන් වහන්සේගේ 15 චරණ ගුණ වලින් එකක් තමයි උන්වහන්සේ භෝජනේ ප්‍රමාණය දන්නේ ආනික් මේ පෘ탁ජනයා මොනම විදියකින්වත් දන්නේ ඒ බව දන්නේ වැඩ ගන්නේ හෝටල් කාර්යෝ ඒගොල්ලෝ හන්දිවල තියෙන එක එක જાති හෝටල් සිංගප්පූරුවේ වැසියෝ කැමට බීමට රුචියෝ කියලා උද්දී ඉඳලා හැන්දැනකම් කකා ඉන්නවා. ඒගොල්ලෝ හිතනවා මේක ලොකු පොහසත්කමක් කියලා. නමුත් භෝජනීය මත්ඤ්‍යතාවය කියන එක තමයි පටව ගන්න කියනවා, පණව ගන්න කියනවා. ඊට පස්සේ జాగරියාන යෝගය කියලා නින්දට වඩා අවදි වෙන්න කියනවා. නින්ද යන හැටි එකක් දැක ගන්නා සුළුව. ඒ මොකද මේ විවේකයට ආවට පස්සේ භාවනාවට ආවට පස්සේ බුදු වෙන්න කියලා හිතන් තමයි වෙන්නේ. නමුත් වෙන්නේ බුදියන එක තමයි. වළක්වන්න බෑ. තමයි මේ බන කියනකොට කරවන්න පටන් අර ගන්නවා. මොන විදිහින්වත් සනීප කරන්න බෑ. පහුගිය දවස්වල වෙස්ට් එකට ගියාට පස්සේ හරි සීතලයි. ඉතින් කට්ටිය ඔක්කොම පිටි අයිනවා දිගට වාඩිනවා. ගන්න ඕන ආයෙ අවදි වෙනවා. ටික වෙලා ගියාට පස්සේ ආයෙසරයක් පටන් ගන්නවා. ඉතින් අනේ අහගෙන ඉන්නේ කාට නින්දයන්නේ. එතනදී මේ හම්බෙච්ච සීතලේ මේ හම්බෙච්ච එකේදී හිත රත් කරගන්න හැටි. ඒකට කියනවා జాగරියාන යෝගය. අවදි මනස. ඒක ඔය හිතන විදිහට කරන්න බෑ. ඒ ගොඩාක් ක්‍රියාපටිපාටික අවසාන ඵලය තමයි නිතරම හිත අවදියෙන් ධානයන එක. ඒක මහා ලොකු දෙයක්ුත් නෙවෙයි. අවදින් ඉන්න පොඩි දරුවෙක් දිහා බලන කොච්චර ලස්සන ජීවත් වෙනවද කියලා. මාළු ටැංකියක් ගාඩ කියලා මාළු එද්දියා බලන කවදාකවත් ජීවිතේට ඇස් දෙක වහනවද කියලා. කවදාවත් ජීවිතේ බුදියනවද කියලා? ඉදිරියටමයි යන්නේ නිතරම ඇස් දෙක අරගෙන නිතරම අගදී. මොකයි? හැම චිත්තක්ෂණෙම විස්්‍රාම වෙලා වැඩ කරන්න කිසිම වෙලාවකට කලබලයක් නැහැ. ඒතර උට නිදා ගන්න ඕනේ නැහැ. මේක එහෙම නැහැ. ඕවර් ටයිම් දාලා දුවනෝ. දුවලට පස්සේ අන්තිමට වැටුණාට පස්සේ ගොඩ ගන්න බෑ. ඒ නිසා භාවනාව කරන යන සීක ප්‍රතිපදාවක් තමයි මේ జాగරියාන යෝගී කියන එක ඒක නිසායි අපි මේ කාලසටහනක් හදලා දෙන්නේ පුළුවන් තරම් ඒකට හැඩ ගැහෙන බලන්න හැමෝටම අමාරුයි. ඒ නිසා පළවෙනි දවසේ තුන්වෙනි දවසේ වෙනකොට ඉතින් සංවිධායකව බැනුම් ගන්නවා. 3 4 5 යනකොට තමයි ඔන්න කට්ටියට පොඩ්ඩක් ওই జాగරියාන යෝගී කියන එක ලේසි පටන් ගන්නෙ මේ තේරෙන් ගන්න පටන් ගන්න නිසා කාලසටහන දෙනකොටම බර ගන්නක් ඉන්නේ රිට්‍රීට් වලට. මේ වෙලාවට කොයිද කාටද නැගිටින්න පුළුවන් මෙච්චර නකම් කාටද පුතියන්නේ ඇහැරගෙන ඉන්න පුළුවන් කියලා කරදර වෙනවා. නමුත් මම දැකලා තියෙනවා 500ක් පැවිදි කරනවා බුරුමේ අටේ වන්තියේ අවුරුදු 8 ඉඳලා 18 දක්වා උන් තේරම රැට කන්නේත් නැහැ ෂෝක් එකට වඩ භාවනා කරගෙන ඉන්නවා හිතා ගන්න බෑ. නාකින්න අමාරු. නාකිච්චන්න අමාරු. ඉතින් બોලේ මම මොකද කරන්නේ? ඒත් කියන්න වෙනවා මේ තේක ප්‍රතිපදාවක් තියෙන්නේ. මෙතෙන් ආවේ බුද්ධි යන්න නෙවෙයි බුදු වෙන්න කියලා හිතාන නිතරම අර జాగරියාන යෝගය ගැන කල්පනා කරන්න අපි ඒකට දවසක් අරගන්නේ ඉස්සරහට. ඊගාට සත්ත්‍යි ධම්මේ කියලා කියනවා සත් ආර්ය ධන පිළිබඳව යා නිතරම කල්පනා කරන්න ඕනේ. එතකොට තමයි මේ භෞතික ධනෙ හොයන්න යන්නේ නැති වෙන්න නම් ආර්ය ධනෙ දැනගන්න ඕනේ. ආර්ය ධන දැනගත්තා නම් මේ මේ අසුචි එකතු කරන්න යන්නේ ඔය සල්ලි කියන જાතිය. ගෑවිච්ච තන වන වෙලා. ආය මොනම දැනකවත් මනුස්සකමක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක ඒක වසලයි. නැතුවත් බෑ. සල්ලි නැතුවත් බෑ. මොකද ආර්ය ධනෙ දන්නේ නැති කෙනා ඒකට යට වෙනවා. ඒක නිසා මේ සත්‍ය මේ සත්‍යයි ධම්මේ සමන්නාගතෝ හොති සත් ආර්ය ධන ඊකට ඒ ඒ தত্ত্ব යටතේදී ධ්‍යාන භාවනාව එහෙම නැත්නම් 1 2 3 4 වශයෙන් මේ රූපය භාවනා කරන අරමුණ දැපෙන දමා ගැනීම. ඒ රූපයට নিমগ্ন වීම. ඒ රූපයට මුණට මුණ දාලා තියා ගැනීම. ඒකේ ශිල්පතා තියෙනවා. සමත වශයෙන් තියෙනවා විපස්සනා වශයෙන් තියෙනවා. ඒක මේ අසුරුසනක් ගන්නකොට ගන්න පුළුවන් තරමට වශී කර ගන්න ඕන. එමන්ට අනායාසයෙන් එන තරමට සක්මන් කරනකොට ගන්නකොට නිකන් අනායාසයෙන් සක්මන යනවා. ඒකට තමන්ට තේරෙනවා නිකන් උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල් වගේ හිත හොඳට මේකට එකතු වෙලා තියෙනවා. ඒකම භාවනා කරනකොටත් අරමුණක් නැති වෙන්න පුළුවන් මෙනේ නොකරන්න පුළුවන්. තමන්ට හොඳට තේරෙනවා. ඒ හිත නිකන් ඒකෝදි වෙලා එකලස් වෙලා තියෙනවා. ආන්නේ ඒ ගතිය අපි වශී කරගන්න ඕනේ. වශී කිරීම ඒ ශේක ප්‍රතිපදාව පන්නරේ හිටින්න දිනු කරන්න ඉතාම අවශ්‍ය වෙනවා. මෙන්න මේ ಗುಣ ධර්ම එහෙම නැත්නම් මේ කාරණා ටික ඉස්සල්ලාම ආනන්ද ස්වාමීන් වහන්සේ සභාවට ඉදිරිපත් කරනවා. සරුවචනන්සේමගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ එකයි. සීලවා හෝති, ඉන්ද්‍රේසු ගුත්තද්්වාරෝ හෝති, භෝජනේ මත්තඤ්ඤු හෝති, කන ප්‍රමාණය දැනගන්නවා ජාගට අනුයුග අනුයුත්තෝ හෝති සත්‍යයි ධම්මේ සමන්නාගතෝ හෝති චතුර්ණං ඥානාණං අභිචේතසිකාණ ධ්‍යාන භාවනාවේ දක්ෂ වෙන්න ඕන. ඉතින් මං හිතුවේ ඇත්තට මේක මේ අද දවස් හම්බෙච්ච එකේ පළවෙනි මාතෘකාවත් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද අපිට මේ ටික ඔක්කොම මේ වැඩමුළුවේ දිවර කරන්න ඕන නිසා. ඒ නිසා අපි පුංචි වෙලාවක් අරගමු මෙතන මේ සීක ප්‍රතිපදාවේ ඉන්නකොට නැත්නම් මේ තමන් විහිං තිසරණ සරණ උනාට පස්සේ තමන් විහිං ශික්ෂාපදයක් එක ඉතිහා ගීතනක් නේ අන්නෙතන ගියාට පස්සේ මොකද්ද මෙතන සීක ප්‍රතිපදාව කියලා මේ සීලවා හෝති කියන එකෙන් අදහස් කරන්න කියලා. ඉතින් ආනන්ද සාංශය ඉස්සලා උද්දේශ දීලා ඊට පස්සේ නිर्देश දීලා දැන් පටිනිर्देश වශයෙන් ඒ කියූප එකේ එක එකක් එක එකක් තෝරනවා ඉස්සලාම සීක ප්‍රතිපදා කියන මාතෘකාව දෙනවා. ඊට පස්සේ නිද්දේශ වශයෙන් කරුණු වෙන්කෙන් වශයෙන් කියනවා සීලවා හෝති. දැන් සීලවා හෝති කියන එක මම මොකද්ද අදහස් කරේ කියලා ඒ සභාවට ඉදිරිපත් කරනවා. ඉද මහානාමාරිය ශාවකෝ සීලවා හෝති. මහානාම රජුන කතා කරලා කියනවා දැන් මේ සීක පුද්ගලයා මම තිසරණ සමාදන් වෙච්ච බව දන්න මනුස්සයා. මම සීලක සමාදන් වෙලා ඉන්න බව දන්න මනුස්සයා අවම සීක පුද්ගලයා එයා මොකද කරන්නේ? පාතිමොක්ක සංවර සංගතෝ විහෙතර විහෙරති. භික්ෂුවක් නම් පාතිමොක්ක සංවරේ. සාමණේරයෙක් නම් දස සීලේ. අට සීලේ. උපෝසත අටාංග සීලය. එහෙම නැත්නම් ආජීවට්ටමක සීලය. නැත්නම් පන්සිල්. මොකක් හෝ උපරිම ලංසෙන් මෙතන දීලා තියෙනවා මේ ප්‍රාතිමොක්ක සංවරය. ඉතින් අපි මේ වැඩමුළුවට සම්මතය ගත්තේ අටසී. ඒක නිසා යා අටසිල් වලින් බැඳෙන්න ඕන. අටසිල් බැඳෙනකොට අපිට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ මේකෙදී මේ විකාල භෝජන ශික්ෂාපදය ඒ වගේම මේ නච්ච ගීත වාදිත වලින් වෙන් වෙන එක. කියන්නේ සිංහලෙන් කියන රැයට කන්නේ මේ ශාරීරියේ සෝබනේට පාවිච්චි කරන්නේ. අනුන් කරන සෝබන වලින් පටලවා ගන්න. ඉතින් ඒක නිසා නිකන් ওই සුදුරිති කැල්ල පොරවගෙන නැත්නම් කාට දිවුරක් පොරවගෙන ගත කරනවා. ඉතින් ඒක අමාරුයි. අපි මෙච්චර ලස්සන පින් කරලා පොතත් වෙලා ඔක්කොම හම්බ කරගෙන ඇයි යදී රැට කාපුවාම මොකද වෙන්නේ පාඩුවක පාය යනවා ඒ රැට කෑවට කියලා ආම්තුරු උන්තට රැට වළඳනවා මේ ළඟදී චෝදනාවක් ආවා මේ දාන දෙන්න ආපු දාය මේ ආම්තුරු කුසියට ගිහිල්ලා බෙදාගෙන කාලා දාන වෙලඳුවා කියන්නේ බෑනේ බෙදාගෙන කාලා කියන එක වචන පාවිච්චි කරන්නේ නැතුව රැට ඉතින් මම දාගට ලියලා හරියා මෙහෙම දෙයක් වෙලා තියෙනවා කරුණාකර මට උත්තරයක් එවන්න මොකද්ද මම කරන්න ඕන කියලා මට හිතා ගන්න අමාරුයි. මේ අනුරට දසසිල් දෙන හාමුදුරන්ටවත් දසසිල් නැහැ. ඉතින් ඊට පස්සේ කොච්චර තටමැව්වත් භාවනා කරන්න ශල්‍යාකාරයේ පිරිසුදු නැත්නම් කරන ඔපරේෂන් එකෙන් අපිට ප්‍රයෝජන ගන්න බෑනේ. ඒ නිසා තමයි යම් කිසි සීලයකට ගත්තනම් ඒ සීලපද දැනගන්න ඒකයි මම කියේ ධර්ම සාකච්ඡා වෙලාදී ප්‍රශ්න තියෙනවා අහන්න ඒක රකින්න බැන්න නිකන් ඉන පැත්තක දාන්න මොකද මේ බුද්ධ ශාසනයක තියෙන සීලයක් සමාදන් වෙලා කඩලා අපාගාමි වෙන්නේ. කවුරු පවට්ටන්නේ? ඒක නිසා පංචිල් නම් පංචිල්. අටසිල් නම් අට. අපි අපි මේකට එන පිරිස නතර කරන්නත් එක්ක අපි කියනවා මෙහෙට එනවනම් අටසිල්. ඉස්ලාම ඉස්ලාම කර රිට්‍රීට් වල ආර්යයට බේරෙන්න වෙලාවක් නැහැ. මොකද රැහැට කැම ඉල්ලලා අපේ උපාසකත්තු උපාසිකාව. පස්සේ විනිශ්චයකට එන්න උනා මොකද අපි සම්මුතියකට එන්න එපායි. සමහරුන්ට හරිම අමාරුයි. ඒ බඩේ දැවිල්ල වගේ තියෙන අයට ඒක කරන්න අමාරුයි. නමුත් අපි මෙතනදී බලාපොරොත්තු වෙනවා ඒ විකාල භෝජන ශික්ෂාපදේ අන්තික මේ නච්ච ගීත වාදිතුලි වෙන් වෙලා ගත කරන එක. නමුත් මේ මම මේ කතා කරන්නේ අපි මේ නිසරණවණේ කරන රිට්‍රීට් එක පැත්තෙන් බලලා. මොකද මේක විශාල වශයෙන් Taman රකින්න සිල්පදේ පුංචි පුංචි කොටස් තියෙනවා. හැබැයි එකක් මතක තියාගන්න ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ පන්තිල් විතරයි. උන්ගේ මොකක්වත් නැහැ. ඒක අර විස්තර කියනවා ඒක හැබැයි. අපි මේ භික්ෂුවක් රකින්න දහසක් කෝටි අසංවර සීලයේ තියෙන පන්තිල් විතරමයි. වෙන මොකක්වත්ම නැහැ. බය වෙන්න එපා. ඒක හැබැයි විස්තර විභාග තියෙනවා. භික්ෂුවක් ඒකට සැදී පැහැදී ගත කරනවා. ඒ ඒ ආචාර ගෝචර සම්පන්න කියලා කියන්නේ මේ සීක පුද්ගලයෙකුට ගැළපෙන ආචාර ගෝචර සම්පන්න භාවය කියලා කියන එකෙන් අදහස් කරන්නේ දැන් අපේ දායක පිරිස ඇවිල්ලා ඉනවා. ඒ දායකයා කවුද සිල්ගත් එක්කනා කවුද කියලා වෙන් කරලා අඳුරගන්න බැරි නම් ඒ හැසිරීමක් දායක මේ සිල්වත් පිරිසට දෙන්න බැරි නම් ඉතින් ඕගොල්ලන්ට සලකන එකක් නෑ කවුරක්වත්. ඒක තමයි උපයන්න ඕනේ. එන මිනිස්සු එන්නේ ඒක දාන කතාව කතාවකට. මේ පිරිස ඉන්නේ සීල සමාධි ප්‍රඥා කතාවේ. ඒ දෙක අතර මේ ආචාර ගෝචර සම්පත්තිය දන්නේ නැත්තම් අර හමුදුවගේ දුගුණ කියලා කුසියට කියලා දාන බෙදාන කන්න පටන් අරගත්තොත් බඩට නම් අම්බේ හැබැයි බුරියට පල්ලෙහා ටික. බුරියෙන් උඩ කොටසට කෙලසීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ හැම කෙනෙකුම මතක තියාගන්න මේ සමාදාය සික්කති සික්ඛාපදේශු කියන විදිහට අපි සිල්පද සමාදන් වුණ ඉල්ලලානේ ඒකට අනෝ ජීවත් වෙන එකට තරම් වෙන විදිහ ජීවත් වෙන හැබැයි ආරම්භයේදී පොඩි පොඩි අඩුපාඩුකම් හිටිනවා. ඒක ප්‍රතිතද කරගන්න ඕනේ, අහලා දැනගන්න ඕනේ කොහොමද මේක ආචාර ගෝචර සම්පන්න වෙන්නේ. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවින පුංචි හෝ අනුමාත්‍ර වූ වැරද්දක් දැක්කොත් මම අනිත් දවසික පිළියම් කරගනිමි කියන කියන්නේ ආයති සංවරය කියලා සම අපේ ශාසනේ. යා අදිෂ්ඨානයක් ගන්න නැත්නම් ළඟ ඉන්න කෙනා කියනවා මේක වැරදුනා. මත්තට මේ දේ නොවෙන්න ආයති සංවරයේට පිටන මේවා ආර්ය ගුණ. මේවා මේ මේ මේ රහත් වෙච්චත්තන්ගේ ගුණ. දැන් මේ සීක පුද්ගලයා ඒවා හුරු වෙනවා අම්මලා තාත්තලා ගෙවල් හදද්දි පොඩි උන් සෙල්ලම් ගෙවල් හදලා මම අම්මා මම තාත්තා කියලා සෙල්ලම් බත්තු යන්නේ. හුරු වෙන්නේ. ආන්නේ වගේ අනුමත්‍යේසු වජ්ජේසු බය දස්සාව. ඒ නිසා අපි වැරදි නොකර ඉන්නවා කියන එක නෙවෙයි මෙතන තියෙන්නේ. කරන්නේ නැතුව ඉන්න බෑ මේ සංසාරේ මේ ලෝකේ කිසිම තැනක නොකර ඉන්න බෑ. ජීවත් වෙනවා කියන්නේම වැරද්දක් කියලා හිතා ගන්න. මේ ලෝකේ ජීවත් වෙනවා කියන්නේ වැරද්දක්. එහෙම නැත්නම් අපිට පෙර කරපු සංසාරේ අකුසල කර්මයකට හම්බෙච්ච දෙයක් තමයි මේ සංසාරේ කියන්නේ. ඒක මේ කරන අඩු ප්‍රමාණකින් කරන්නේ. අකුසල් වෙනකොට අඩු ප්‍රමාණයෙන් කරන්න අපිට ආදර්ශයක් ගන්න ඕනේ ටික ටික ටික ටික අනුමත්තේසු වජ්ජේසු බය දසවෙනි සමාදාය සික්කති සික්කාපදේසු ඒ කියලා සීල්පද දැකලා පස්සෙන් පස්සට යන්න එපා මං කවදද පන්තිල ඉඳලා අටසිල් සමාදන් වෙන්නේ කියන සාතරකම තියෙනවා අටසිල් සමාදන් වෙච්ච කෙනා ගාව තියෙනවා මං කවදද නවසිල් සමාදන් වෙන්නේ කියලා සාතර වෙන්නේ නවසිල් සමාදන් වෙච්ච කෙනා කවද මං දසසිල් සමාදන් වෙන්නේ කියලා සාදර වෙනවා. ඒක න හිතන්නේ නම් මම කොහොමද සාමනීර දසීල ආරස කරන්නේ? ඒක න හිතන්නේ මම කොහොමද ප්‍රාතිමෝක්ෂ සංවරය කරන්න කියලා සීලයේ අදි සීලය ඉදිරියට යන ගතිය තියෙනවා නම් ඒක රකින්න පහසුව වැටහෙනවා නම් ඒක තමයි විපස්සනා දියුණුව කියලා කියන්නේ. මේ සිල්පද ගොඩක් කරේ තියාගෙන බూరు අපිට හකුරු බැඳා වගේ විහෙතරපත් වෙන එක නෙවෙයි මේ සිල්පද රැකීමේ පහසුවක් දැනෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල සද්ධර්ම ශ්‍රවණය තුල සතිය පිහිටීම තුල එතකොට සීලය දැනට රකින්න සීලේ නිතරම අදි සීලයක් වඩපත් කරන්න උත්සාහ කරනවා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ දිනු කරන්න උත්සාහ කරනවා. ඒකට තමයි තේරෙනවා එල්ලයක් ඇතුව විශේෂයෙන්ම සීලේදී එල්ලයක් තියෙනවා. ඉදිරියට යන්න දඟලන ගතිය නිසා අපි සංසන්දනය කරන්නේ බාලියොත් එක සංසන්දනය කරන්නේ සිල්වතෙක් එක්ක, පඬිතෙක් එක්ක, සත්පුරුෂෙක් එක්ක ධර්මයේ දන්න කෙනෙක් එක්ක බannෝ අනේ මේ මච කොහොම හරි මේක රකින්නවානේ. ඇයි මට බැරි කියලා ආන්නේ විදිහට කටයුතු කරන පටන් අරගත්තොත් එයාට තේරෙන දේ තමයි, වැටහෙන දේ තමයි මේ සීලය වැඩනකොට අවිප්පටිසාරත්තාය ආනන්ද කුසලානි සීලානි. ආනන්ද සිල් ලකින කෙනාගේ මේ සීලේ කුසලතාවය කියන එකයි හිත විපිලිසර වෙන්නේ අන්‍ය විහිිත වෙන්නේ පශ්චාත්තාප වෙන්නේ මං ඊට වැඩියද සිල්වත් නේ කියලා හිතේ පුදුම එකලසක් තලතුණා ගතියක් අවි විපිලිසර වෙන්නේ නැති ගතියක් එන්න පටන් ගන්නවා. ඒක කාගෙන්වත් අහන්න යන්න එපා. ඊයේ තරම් තිබුණා අසහනය අද අඩුද? ආතතිය හිතේ අඩුද? මට මේ කරගෙන යන වැඩේ මට yaadෙනවා කියන එක තේරෙන්නේ ඉස්සල්ලාම Taman. මේකෙදි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්වන එකට මිනින් කෝදුවක් පෙන්ලා දෙන එක විතරයි. ඒ නිසා මේ වැඩමුළුවට ඇවිල්ලා අපිට සෝවාන් නොවුනට ධ්‍යාන ලැබුණාට අපි වැඩමුළුවට ආවා. සිල් රැක්කා, සිල් ගත්තා කියන එක පවා සතුටක් ඇති වෙන මනුස්සයට විතරයි විතරමයි භාවනා දිනුවක් ඇති වෙන්නේ. නිසා සියලු දෙනා මේ තමන් සමාදන් වෙච්ච සීලෙ නිතරම මතක් කරගන්න. එයම ප්‍රමාණවත් මෙච්චර දුස්සීල ලෝකේ අපි සමාදන් වෙලා සිල්පදයක් රකින්න. හැබැයි ඒක අනුරවට්ටන්න සිල්පද රකින්නවා කියලා කියලා අනුන්ගේ වැඳුම් ගන්න නෙමෙයි මේ කරන්නේ. ඒ ඉදිරියට කරන්න තියෙන සමාධි ශික්ෂාවට ප්‍රඥා ශික්ෂාවට ආධාරෝපකාරයක් වශයෙන් කල්පනා කරලා ඒ පදනමේ ඉඳගෙන සීල පදනමේ ඉඳගෙන අපි කොහොමද ඒ ධ්‍යාන භාවනාවකට නැත්නම් සමාධියකට ඉදිරි ගුණ වඩන්නේ කියන එක අපි හෙට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ අද දවසේ ඉදිරිපත් කරගත් කරුණු මත තම තමන් අහලා ප්‍රායෝගිකව දැනගෙන දැනගත කරුණු මතත් අපි මේ ලබාගත් පදනම පිළිබඳව සමා සංදර්ශනය කළ දැනගෙන සමාදන් වෙලා මේ වැඩමුළුවේ උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට සියලු දෙනාගේ ධෛර්ය පිණිස ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා